ශීර්ෂනාටම එරුවන් සර්ණයි අපි අපේ මේ සම්බුරුවාව සුබෝධි යෝගාශ්‍රමයේ පදනම් කරගත්ත මේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපි එකඟ වුණේ පළවෙනි දවස් වගේ තුන්වෙනි දවසෙත් අවසාන අංකයේ වශයෙන් දවසේ ධර්ම සාකච්ඡාවක් සඳහා එකඟ වෙන්න අපි ඊට දවසේ කමඨාන් සුද්ධ කරා ඊට පස්සේ ආයේ අනිද්දා මේ වගේම ධර්ම සාකච්ඡාවක් සඳහා එකතු වෙනවා. ඉතින් මෙතන ඉන්න ඔක්කොමලා මේ ධර්ම සාකච්ඡාව පිළිබඳවත් වැඩසටහන පිළිබඳව සහුරුවයි නිසා හඳුනාගීමක් අවශ්‍ය කරන්නේ මම ඒ නිසා පොදු ආරාධනා කරනවා මේ වෙලාවට පිළිසෙට තැනට ගැලපෙන සුදුසු ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ ධර්ම මාතෘකා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරගන්න. ලිඛිත ප්‍රශ්නයක් ලිඛිත ආගන්න. නෑ මම ගත්මටම කියවන්නම් මම. මොකද මේ ලිඛිත ප්‍රශ්න දෙන එක ලාභයි. මොකද මේ උගදෙන කිය කියා ඉන්නවා ප්‍රශ්නය කියවෙන නිසා මේක සම්බන්ධ නොවි මේ වැඩවලින් වැඩ ගන්න අයට ඒක ප්‍රයෝජනවත් වෙන නිසා ලිඛිතව ඉදිරිපත් කරන එක උනන්දු කරනවා. කෙසේ නමුත් මම ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළ අත්තරම සාකච්ඡායන අතර වාරයේදී කෙනෙකුට කිව යුතු කලේ යමක් තියෙනවා එකතු කරන්න යමක් තියෙනවා සම්බන්ධ වෙන්නේ කියලා ඒකේ අර පිටේ ඉඳලා අහනායකේ දෙහිත් අනුකම්පාවෙන් කාටත් ඇහෙන විදියට ඉදිරිපත් කරන්න අපි ලිඛිත ප්‍රශ්න දිගේ ඉදිරියට යමු. විදර්ශනා පූර්වංගම සමතේට යන ආකාරය පැහැදිලි කර දෙන්න. මේකෙදී භාවනා ක්‍රම හතරක් තියෙන බව අපි අපේ බුද්ධ ශාසනය තමයි තේරවාද ශාසනය හරි පොහොසත් එකක් ඕනම චරිතයකට ගැලපෙන විදිහට යෙදෙන්න පුළුවන්. මේ හතර සඳහන් වෙනවා පරිසම්බිදා මාර්ගයේ මම හිතන්නේ සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒකේ දක්වලා තියෙන්නේ විදර්ශනා පූර්වංගම සමතේ සමත පූර්වංගම විදර්ශනාව යුගනත් භාවනාව සහ ධම්මොත්තච්ච නික්කහිත මානස කියන හතරවෙනි ක්‍රමය. ඉතින් මේකේ මේ විදර්ශනා පූර්වංගම සමතේ තමයි අද ප්‍රශ්නේ. ඒකේ අනිත් පැත්ත තමයි සමත පූර්වක විදර්ශනාව. ඒතර යුගනත් කියලා කියන්නේ සමත විදර්ශනා දෙක අවස්ථානුකූලව ඒ ඒ විදියට යොදා ගැනීම කරන එක ඒ ධම්මොද්දච්ච නික්ක විග්‍රහිත මානස ක්‍රමය මුගක් වෙලාවට ඒකම විචාර කර දෙන්න නැතුව කරන්න අමාරුයි. අපි ඉස්සර ප්‍රශ්නට බහැලා ඊතුරු ඒව ගැන බෞසුත භාවයේ සඳහා අවශ්‍ය තොරතුරු ටිකක් විතරවත් කරමු. ඒකට විදර්ශනා පූර්වංගම සමතේ කියලා කියන්නේ ආරම්භයේදීම ඒ යෝගාවචරයා වඩන සතිය යොමු වෙන්නේ විදර්ශනාවට. මම නැත්තම් ත්‍රිලක්ෂණේ දැක ගන්නමයි එහෙම නැත්තම් ඇති හැටි <coughs> දැක ගන්නමයි. ඒකෙන් අදහස් කරන්නේ තමන් අරමුණු කරන්නා වූ අරමුණේ ආසස්වසාදේ හෝ පිබි මැකිලිය හෝ සක්ම භාවනාදී වම දක්න වශයෙන් හෝ එදින්දා වැඩ වැඩ කරනකොට හම් වෙන ස්පර්ශයේ ධාතු මනසිකාරයට තමයි ගොඩාක් වෙලාට හිත ඇදෙන්නේ. ඒ ධාතු මනසිකාරයේ හිත ඇදිලා ධාතු මනසිකාරය ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට හා සමානව සතිය වැඩෙනකොට සමාධිය වැඩෙනකොට හරියට නිශ්චලව පවතින අරමුණක බලනා වගේ වේගයෙන් ගමන් කරන අරමුණත් එක්ක වේගයෙන් ගමන් කරන හිත සමතල වෙනකොට ස්ථිරව තියෙන දෙයක් බලන්න වගේ හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. ඒක මේ අටුවාචාරින් වහන්සේලා විස්තර කරන්නේ පටිපක්ක විගමනේන ගමන පටිපක්ක විගමනේන මේක සඳහන් කරලා තියෙන්නේ ආරම්භනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනවිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ත අපේති කියලා. ඒ කියන්නේ අරමුණත් එක්ක. එතකොට අරමුණ මාරු වෙන එකක් වෙන්න පුළුවන්. ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරන වමෙන් දකුණට මාරු වෙනවා. එදින්දා ක්‍රියා කරනකොට එක එක එක එක චේතනාණු අරමුණ මාරු වෙනවා. නමුත් අර එනේන අරමුණත් එක්ක නිරන්තරයෙන් පවත්නවා. ආරම්භනේ නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ. ඒ වෙලාවේදී එනේන අරමුණට සූරව මෙහෙවන නිසා අරමුණේ යථාර්ථය දැක ගන්නවා නීවරණයේදී නේ. ඒතකොට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් අයින් වෙලා චිත්තං නිච්චල නිච්චලං තපේති. නිච්චලංගේ තපේති. හරියට නිච්චල අරමුණක් බලා ඉන්නා වගේම බලා ඉන්න පුළුවන් වෙන අරමුණ කරකැන වේගයෙන්ම හිත කරකැවෙනවා. අරමුණ වේගවත් වෙන වේගෙම හිත වේගවත් වෙනකොට නිශ්චල දෙයක් බලා ඉන්න වගේ බලා ඉන්න පුළුවන් වෙනවා. ඒකට කියනවා විපස්සනා සමාධිය කියලා. මේ සමාධිය ආවට පස්සේ හිතක තියෙන විස්කම්බලය හිතක තියෙන අපූර්වත්වය හිතක තියෙන ආශ්චර්ය තේරෙනවා ඊට පස්සේ මේ පුද්ගලයාට මේ යෝගාවචරයට සම්මතාරමුණක් මත හිත පවත්තලා සමතේ ඇති කරනවා කියන එක මේ ලේසි කාරණාවක් ඊට පස්සේ කරන්නේ අර වගේ වෙනස් වෙන අරමුණු මතින් අබුද්ධානුස්සතිය මෛත්‍රිය එහෙම නැත්නම් කරුණාවාදී නැත්නම් මරණානුස්සතිය වගේ සම්මුති අරමුණක් මත හිත තියාගෙන කොටත් මේ ඇති කරගත්ත සූර භාවයේ මතින් ඒ ආරමුණ මත සමාධිය ගන්න පුළුවන්. එතකොට ඒක විදර්ශනාවෙන් පටන් ගන්න සමතට යamak කියලා කියනවා. අනිත් එක තමයි මේ හතරක් කතා කරපුකේ සමතේ විදර්ශනාවට යන එක. ඒතර බුද්ධානුස්සය මෛත්‍රී වගේ සමතයක් ඇති කරලා සත්‍ය සමාධිය පුරුදු කරන ඊට පස්සේ විදර්ශනා ආරමුණකට හිත දානවා පිම්බි මහැකිලි වගේ ආනාපානෙ වගේ සක්මන වගේ ජීඳා වැඩ වගේ එතකොටත් අර ඇති කරගත්ත සත්‍ය සමාධිය ශීඝ්‍රයෙන් වෙනස් වෙන අරමුණු ඒ අනුව යමින් යමින් අරමුණ දැපෙන දමා ගන්න නිශ්චල අරමුණක් දිහා බලා ඉන්නා වගේ හිත හදා ගන්න පුළුවන් තරමට එනවා එතකොට සමතේ පටන් ගන්න විපස්සනා ගියා වෙනවා අවස්ථාවේ හැටියට මේ විදිහට සමත අරමුණු විදර්ශනා අරමුණු දියුණු කරන්න වෙනවා සතිපට්ඨානෙ වැඩෙනවා ඉහළට යනකොට සමහර වෙලාවට විදර්ශනා පටන් ගන්න සමථයට යන්න වෙනවා සමහරට සමථයෙන් පටන් ගන්න විදර්ශනාට යන්න වෙනවා ආන්නේ විදිහට හැරුණු හැරුණත ගස උළුස්සා කියලා කිව්වා වගේ හැරෙන හැරෙන වෙලාවේ එනේන අරමුණේ හැටියට වැඩ කරන්න පුළුවන් තත්ත්වයට කියනවා යුගනත් භාවනාව කියලා ධම්මොත්තච්ච වහාන වික්කහිත මානස කියලා කියන්නේ මේ විදිහට භාවනා කරනකොට උද්දච්චයක් පහළ වෙනවා හිතේ චලන ගතියක් පහළ වෙනවා කම්පන ගතියක් පහළ වෙනවා උද්දච්ච කියලා කියන මෙතන සාමාන්‍ය ගැමි විවාරයේ කියන විදිහට උඩඟුකම නෙවෙයි හිත අවිශ්වන ගතියක් පහළ වෙනවා ධර්මයේ නිසාම භාවනා නිසාම අන්න ඒකෙදි විදර්ශනා උපක්ලේශ වශයෙන් මේක පොතේ සඳහන් කරන්නේ අන්න ඒකෙදි විදර්ශනා උපක්ලේශ යහ ක්‍රමයට සම්මක් සම්‍යක් ක්‍රමයට තේරුම් ගන්න ඒක අයින් කරගෙන ඒකෙදි මාන්න ගන්න නැතුව අධිශක්ෂීරුවට යන්න නැතුව ඇලී ගන්න නැතුව ඉක්මවන එකට කියනවා ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා. ඒක සාමාන්‍ය විපස්සනාදී අනිවාර්යම එන එකක්. ඒක ඇයි වෙනම භාවනා ක්‍රමයක් වශයෙන් පෙන්ලා දුන්නේ කියලා අහන්න පුළුවන්. ඒකේ ඒ තරම වැදගත් නිසායි. භාවනා කරනකොට අනිවාර්යයෙන්ම Taman අට අධි탁සිරලපත් කරන්න විපස්සනා යෝගාවචරයට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරය මුල පටන්ම අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. නිහතමානී වෙන්න කොනට වැඩිය අධි탁සිරලපත් කරන්න දෙන්නේ නැතුව තණ්හා මාන දිටි වඩන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව හැමදාම බිඳුවේ ඉඳලා පටන් අරගන්න ක්‍රමයට යනවා. ඒ නිසා ධම්මොද්දච්ච පහන විග්ගහිත මානස ක්‍රමය තේරවාදී පමණක්ම දකින්නේ සුවිශේෂී භාවනා ක්‍රමයක් හරියන කට්ටියට වර්ධින හැටි කල්යතුව පෙන්වලා දීලා තියෙන එකට නිසා මේ සර්වඥාන්සේ මේ ධම්මොද්දච්ච පහන විග්ගහිත මානස ධම්මොද්දච්ච විග්ගහිත මානස කියන එක අඳුලා දීලා තියෙනවා. ඉතින් මේක මේ නිවන පිළිබඳ පුංචි සේයාවක් පෙන්ලා දෙනවා මේ නිවන් ලබන්න හදන මේ භාවනාවේදී කිසිම තැනක තව කෙනෙක් එක සංසන්දනය කරලා මම උසස් අනුපහත් කියන தත්ත්වයටපත් වුණා නම් ඒක විපස්සනාවේ ශේදී විනාශ ගැනීමක් කියලා කියන්න පුළුවන්. ගැලසින්ද ගැනීමක් කියන්න පුළුවන්. වහකෑව වගේ තමයි ගගේ පැන්නා වගේ කෝච්චියට බෙල්ල තිබව වැඩක් තමයි. නිසා යම් තැනක මතු වුණා නම් ඒක තව කල්යාණ මිත්‍රෙක් ඉදිරියට ප්‍රකාශ කළා හෝ බුදුන් ඉදිරියට තමන්ගේ නියතමානිකම නැවත නැවත මතු කරලා හෝ ධම්මොත්තච්ච පහන ක්‍රමයක් කියලා අපේ ශාසනයේ තියෙන බව දැනගෙන හෝ හොම්බ බිම උලන්නම වෙනවා. කේවට ඇගිලුවා වගේ. හොම්බෙම අතුල්ලන්නම වෙනවා. හොම්බ හොට කොට වෙනකම්ම අතුල්ලන්න වෙනවා. ඇතිල් එනකම් භාවනාව හරියන්නේ නැහැ. එච්චරයි කියන්නේ. ඒ නිසා සම්බ්‍රහ්මචාරින් වහන්සලා වශයෙන් අපි කිසි දෙන්නේ වෙනසක් සලකන්න නරකයි. කොතර හිටියත් මේ පෙරහැරේ විපස්සනා පෙරහැරේ හැම කෙනෙකුගේම තියෙන්නේ ඒකාකාරී එකම අදහස මේ දුක් ගෙවක් කරන. එيشා ඉස්සර ගියේ කන පස්සේ ගියේ කන කියලා වෙනසක් නැතුව හැම වෙලාවෙම අපි සබ්‍රහ්මචාරී කියන නමෙන් තමයි හඳුනන්නේ. අපි ඔක්කොම එකට භ්‍රමචාරී හැසිරෙන කට්ටිය බුදුහාමුදුරුවෝ සබ්‍රහ්මචාරී තමයි අපට. බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රෙක් මිසක්ක ගුරේක් විදිහට ආයි බුදුජානනාච හඳුනගන්නේ. භාවනා කරන අය අතර තවත් කල්යාණ මිත්‍රය. පළවෙනිම කල්යාණ මිත්‍රය. අපිත් ඒ වගේම තව කෙනෙකුට කල්යාණ මිත්‍ර වෙන්න හෝ අනුගේ කල්යාණ මිත්‍රත්වයේ ලබනකොට මේ තාන්න මාන්න වගේ දේවල් ධම්මුත්ච්චේ පහළ වෙන්න ඉඩ තියෙන බව දැනගෙන යන්නේක මේ තේරවාදී තියෙන ප්‍රධානම ලක්ෂණයක්. ඒ නිසා උඟ දෙනෙක් මේකට එන්නම කැමති නෑ. මොකද මේ අනිත් තැන් වල වගේ පාටි දාන්න හම් වෙන්නේ මට මේක හම්බුණා අරක හම්බුණා කියලා පාටි දාන්න හම් වෙන නිසා මේකට එන්නේ නෑ. ඒකම තමයි සරුවචනසේ සඳහන් කරලා තියෙන ඔය කජ්ජනීය සූත්‍රයේ අවසානයේදී මේ මනුස්සයා මේ භාවනා කරන්නේ මොකටද කියලා පේන්නේ නැත්තම් එයාට වන්දනා වේවා එයාට පූජා වේවා මචං මොකක් හරි හේතු කරගෙන භාවනා කරනවා ඒ කියන්නේ අංගෙයි කියලා බලාපොරොත්තු තමයි කරන්නේ ඒක තමයි ධම්මුච්චත්‍ය කියලා කියන්නේ නිසා කරන්නේ කරන්න අවශ්‍ය නිසා බුදුහාමුදුරු කියපු නිසා මිසක් කරන්නේ නැති කට්ටිය වැරදි කරන කට්ටිය උසස් මට විතරයි හරි කියන්නේ කටිට හරි ගියේ නෑ. මට මේ හරි ගියක ලබන පරියන්කටත් එන්න ඕනේ. ආන්නේ වගේ අදහස් එනකොට ඒක තමයි ධම්මොද්දච්චය කියලා කියන්නේ. නිකන් ධර්මයේ නිසා භාවනා නිසාම ඇවිස්සෙන ඇවිස්සිලක් තියෙනවා. අන්නේ ඒකට ප්‍රවේශම් වෙලා යන්න ඕනේ. ඒ නිසා නිතරම අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕනේ. අපි එක්කෙනෙක් උඩ පයින්නකොට අනිත් එක්කනට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආහා උඩාතු අල්ලන්න යන්න බා පස්සෙ මැනිනවා. ඒ නිසා එමීට යන. ඒක ඒක කට්ටිය කතා කරගෙන යන් කියලා වගේ. ඉතින් ඒක මේ ප්‍රශ්නෙට අදාළ නිසා නෙමෙයි මම කිව්වේ මේ හතරාකාරෝ විපස්සනා භාවනා ක්‍රම කියනකොට මට මේක අහුනේ උගාවක් පස්සේ කියවන කොටත් ප්‍රශ්න කරනවා කවදාකවත් හම්බුනේ ඔය මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ලංකාවට ආවේ 97 අන්නේ ආපිලාදී අර කේමනන්ද ස්වාමීන් වහන්සේ සයිඩ් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ධම්මුද්දච්ච ප්‍රහාණ ක්‍රමයට ඔය සමත පූර්වංගම කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා. මම කරකොල ඇතරිය වගේ මම දැනගෙන හිටියෙත් නෑ මේ මොකද්ද කියන්නේ කියලා. ඊපස්සේ කේමනන්දල සංගීලව මොකද්ද ස්වාමීන් වහන්සේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියන්නේ. ඊට පස්සේ පරිසම්පදා පොත දීලා කියවා මෙන්න මේකයි. ඕකෝයි සෙල්ලම් කර කර යන ගමනක් නෑ විපස්සනා වෙදී. තියෙන තියෙන අඩියක් පාස අත්ත පිටේ පය බුරුලෙන් තබා වරින් කියලා කතාවක් තියෙනවා. ප්‍රවේශමෙන් අඩිය තියාගෙන යන්න. දැඟලුවොත් වැටුණා. හරි ගියොත් වැටෙනවා. හරි යන්න යන්න පරිස්සම් වෙන්න. ඒ සාමාන්‍ය වචනේ කියනවා. ඉතින් ඒක බුදුහාරෝ කියලා තිබෙන නිසා මේකට යන්නෙම අර යකාට බය නැතුව සෝණි ගෙවල් හදන කට්ටිය තමයි විපස්සනා කරන්නේ. යකාට බය නම් සෝණි ගෙවල් හදන්න එපා. හරි ගියොත් මාන්නේ ඉඳී තියෙනවා. ඒකට ධම්මොත්තච්ච ප්‍රහාණ කරන වැඩක් තියෙනවා. ඊගා ප්‍රශ්නේ අහනවා ඒකටම හරියන්න වෙන්නේ කවුරු හරි මේ මේ ජාඩියට මූලිය වාගේ භාවනාව හරි ගියායයි බහිතට සන්තෝෂයක් ඇති වීම මාන්නයක්ද හිෂණන් ඒට ගත යුතු ප්‍රතිකර්මය කුමක්ද මොමින්න මේ මාන්නයට තමයි කියන්නේ ධම්මුද්දච්ච පික්ක ධම්මුද්දච්ච මානස කියලා ධම්මුද්දච්ච විග්ඝහිත මානස කියලා කියන්නේ මේක එන බව දැනගෙන මේක යනකොට gadu ගැනිනවාමයි උණක් එනවාමයි අං එනවාමයි මාන්නයක් එනවාමයි කියලා ඔබ උල උලාම යනවා කේවත් යාට කරපු වැඩේම තමයි. මේ මම හිතන්නේ මේ මේ සේනක බණිතුමා වෙන්නේ කේවට්ටයත් එක්ක කතා කරනකොට මේ කේවට්ටයගේ තියෙන මාන්නක්කාරකම නැති ඒක නම් කැතයි වැඩේ කරලා තියෙන හැටි මේ කරලා තියෙන්නේ මේ කේවට්ටය ගුරුන්නාංශේ මෙයා ගෝලයා ඒ වුණාට දෙන්න සමසමයි ඒ නිසා මෙයා පෙන්වන්න ඕනවට කරන්නේ සේනක බණිතුමා තමගේ ගෙදර ගොම ගොම පිටිපඩ ගන්නවලා කේවට්ටයට එන්නේ කියනවා. එන්නේ කේලිවර වෙලා වටිනා මණිකක් අතට දෙනවා. අතට දෙනකොට අත දිගහැරෙට පස්සේ අතේ කොනේ තිබ්බට පස්සේ වැටික මණික බිම වැටෙනවා. වැටුණාට පස්සේ මණික ගන්න දැමෙනකොට හොම් බවුල උලා කියනවා අනේ ආචාර්ය වහන්සේ මට වදින්න එපා මට වදින්න එපා මොකටද මට වදින්නේ මම මේ ගෝලයට මට වදින්න එපා කියලා රාමු ගොම පොළවේ හොම්බ උලනවා නලල ලේ වෙනකම් උලනවා එළියේ ඉන්න ශිෂ්‍ය විරිසට තේරෙනවා දැන් මේ අපේ ආචාර්ය වහන්සේ කියලා මේ සේනක පඬිතුමාට වඳිනව නේද කියලා නෑ නෑ මට වඳින්න බෑ මට වඳින්න මොකට මට වඳිනවද කියලා හොම්බ උලනවා බිම. ඉතින් බිමට එනකොට ඇත්ත තමයි නල්ලත් කිහිල්ලා ගොමත් ගෑවිලා එතකොට කට්ටි එසන ඇත්තටම කේවට්ටය සේනකට වැන්දයි කියලා. අන්න ඒ වගේ භාවනාවේදී මේ මාන්නේ එහෙම එනවනම් මට්ටම් යනකම බිම උලන්න වෙනවා. මේ <laughs> දැලිපිය ගන්නවා වගේ ගලේ. ඉතින් මේ හරිය ලස්සන දේවල් අපේ ඒ වගේ මාන්නකාරකම් වෙනකොට ඒ හොඹ උලපු තැන් තේරවාදී අපේ ওই අටුවා කතාවල පුදුම ක්‍රමයකට විස්තර කරලා දීලා තියෙනවා. ඒ මාන්න ඇති නොවීමට ගුරුවරු ගත්ත ප්‍රයත්න. ඒ ගන්න ප්‍රයත්නවලදී ශිෂ්‍යයාගේ හිත වැටෙන්නත් බෑ. වැටුනොත් එimhe ගුරුවරයා දමලා ගහලා යනවා. හැබැයි ඒ අනින ටෝක් අනින්න ඕනේ හිල් වෙන්නම අනින්නත් ඕනේ වෙලාවේ. රිදෙන්නම අනින්නත් ඕනේ. ඒ වගේ හරියට ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. මේ ඒක ඇත්තටම ඒ ශිෂ්‍යයා වටින ශිෂ්‍යෙක්. මොකද එයා භාවනා හරියන වෙලාවක් තියෙනවා. නමුත් හරියනකොට මේ අං එන්න පටන් අර ගන්නවා. මේ කියන විදිය භාවනා හරියම ඇති වෙන සන්තෝෂය ඇති වෙන මාන්නය ඇති වෙනවා. ඒකට ගුරුරගාව ඒ වගේ දහස් ගුණයක් ගුණ තියෙන්න ඕනේ අර විදියේ දඬුවමක් කරන්න. එහෙම නොකළොත් ගුරුවරයා කෙරෙහි ගුණ නැතුව කළොත් ශිෂ්‍යයා ගුරුවරයා කෙරෙහි හිත වට ගන්නවා. ඒ නිසා ගුරුවරු ඒ කවදාක ශිෂ්‍යයන් එක්ක ඇලිගලි වාසයට යන්නේ හැම වෙලාවෙම ඒ දුරස්ත භාවයේ තියාගෙන ඉන්නේ එහෙම අතුනොත් උලන්න හොස්ස උලන්න පුළුවන් තත්ත්වයට තියාගෙන තමයි. ඉතින් ඒක නිසා කියනවා ගුරුවරයෙක් වෙන්න නම් පියෝච ගරු භාවනියෝ ආදී ගුණ රාශියක් Taman තුල තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අද වෙලා තියෙන ශිෂ්‍යෝගෙන් නගන්න ගුරුවරු ශිෂ්‍යයන්ට සලූට් ගන්නවා. අනේ මගේ භාවනා මධ්‍යස්ථානෙ එන්න මගේ ළඟට එන්න කියලා. ඉතින් ඊට පස්සේ ගුරුවරයා ගෝලයන්ට පහදින්න වෙනවා. එහෙම නෙවෙයි නවනම් වරේ යනවනම් ඵලයන් මේක කවුරුවත් යන පවතින ශාසනයක් නෙවෙයි කියලා හැම වෙලාවෙම ධර්ම ගෞරවය රකින්න. එහෙම නැතුව ඇඩ්වර්ටයිස් කරලා ගන්න පටන් අරගත්තොත් එන්න භවනා කරන්න අපි ළඟ පහසුකම් තියෙනවා කියලා එන්නෙම මට අර කෝණ මේක ඕන ඉල්ලගෙන යනවා. ඒසොර කන රත් වෙන්න දෙකක් ගන්නවා. කන රත් වෙන්න ගහලා කියනවනේ අපිට කිසි කෙනෙක් එන්න ඕන ගන්න යන්නේ ඵලයක්. අනේ ගතිය දිගටම රැකගෙන ආපු මේ සම්ප්‍රදායක් තමයි ථේරවාද ශාසනය කියන්නේ. අද ඇත්තටම ඒක සෑහෙන ඔද්දල් වෙලා තියෙනවා. මොකද මේ එක එක ගුරුකුල වාද පෙන්න ගන්න ගිහිලා එකනට එකන ශිෂ්‍යයන් අතර කැපිපෙන්න හදනකොට ශිෂ්‍යෝ මුල්තන වෙනවා ගෝල ගුරුන් ආශ්‍රිත සිද්ධ වෙනවා ශිෂ්‍යෝ බාණ්ඩ මාළු වහනවා. එතකොට මේක හිතින්නේ නැහැ. නිසා ගුරුවරු දැනගන්න ඕනේ. ඒක තේරුම් ගත්ත කෙනා මේ වගේ මාන්න ඇති වෙන්නේ හොඳ <clears throat> දක්ෂ ශිෂ්‍යයන්ට ඒගොල්ල ගාවට ඒගොල්ලන්ට හේතු ගැනීමක් ඇති කරන්න තමයි ළඟ ගුණස්කන්ධයක් තියෙනවා. කියන දේ කවදාකවත් පුද්ගලික දෙයක් නෙවෙයි <clears throat> මේ ධර්මයක් මෙතන වැඩ කරන්නේ කියන එක පේන කටයුතු කරනවා. ඒකට මම ගරු කරනම සම්ප්‍රදාය තමයි සෙන් බුද්ධ ආගම. ඒ සෙන් බුද්ධ ආගමේ ගුරුවරයා ගෝලයාට සලකන්නේ කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ලට වගේ. පොඩ්ඩ වැරදි ගමන් කණ්ඩ ගන්නවා. පොඩ්ඩ වැරදි ගමන් ගෙදර එනවා. අන්නේ විදිහට තමයි තියාගෙන ඉන්නේ කිසිම තැනක නැහැ. ගුරුවරයාට ගෝලයට අවිල්ලලා ගුරුවරයා ඉස්සර පිට කතා කරන්න පුළුවන් ගතිය. ඒක හැබැයි සෙන් බුද්ධඝම මේක උලුප්පදක් කරලා තියෙනවා. තේරවාදී ඒක බොහොම ඩිප්ලොමැටිකලි කරන්නේ. ඒක බොහොම නම්බුකාර තාලෙට කරන්නේ. හැබැයි මම පතනවා මගේ ජීවිතේ මට එහෙම ගුරුවරයෙක් හම්බ වෙනවා නම් කොච්චර දෝ හොඳයි මට කන රත් වෙන්න ගන්න කිව්වා. මම ඒකමයි පන්දිසාංශ හොයාගෙන ගියේ. ඒ සංශේ කිසියම් තෙතක් අනුකම්පාවක් නැහැ ගහන්න ගත්තාම බිමට දාපුවත් නොකන්න බයි. බැලලා තමයි කරගසන්නේ. ඉතින් අන්තිමට බලනකොට පේනවා බුදුමාකාර මෛත්‍රියකින් තමයි ඒ සංශලා හැම කරන්නේ මේ ශිෂ්‍යයාගේ වැරද්දක් නිසාවත් නෙමෙයි මේ භාවනා හරියනකොට එහෙම සන්තෝෂයක් නිසා මාන්නයක් ඇති වෙනවා. ඒ අර ෂෙල්ස්බර්ග් ෂෙරෝන් භාවනා කරන කාලේ මේ පුදුමාකාර විදිහට බැනලා තියෙනවා සායරෝ. බැනලිවර වෙලා එක දවසක් මේ මේ භාවනා කරන මෙච්චර භාවනා කරුවා කමට අංශුද්ධ කරගන්න දන්නේ මොකද්ද මේ ලියාගෙන ආවිල්ලා තියෙන කියලා හොඳට බලන්න නැගිලා යනවා යන්නේ කියලා. ඊට පස්සේ නැගිටින්න හදනකොට අහවලු දැන් කොයි දෙහිස තියෙන කියලා. ඒකවල ස්වාමීන් වහන්සේ පිළිබඳ ගෞරවයෙන් සම්ප්‍රයුක්තව මේ නැගිටින හැටි දැක්කයි කියලා. ආහෙනම් කපන්න යන වෙන්නේ. ඒකවල තමන් ඉඳලා මෙතන යනකොට ඉන්න කාමරේට යන පඩි කීයක් තියෙනවා කියලා. යම්මණ්ඩි හරියටම මානසික කාර්යය යොදලා පටිගාන ගණන් කරමු සකවල මෙතේ පඩි 13ක් තියෙනවා ස්වාමීන් වහන්සේ තරප් වෙල කියලා. හොඳයි ඒ විදිහට සත්‍ය පවත්තන්නේ කියලා එළියට නැගිටලා යනකොටත් බැලලා දැන් කියනවා මේ තරම් ගරු කටයුතු ස්වාමීන් වහන්සේ තමයි ලෝකෙම නැහැ කියලා. ඒ ගහන වෙලාවේදී අනුකම්පාවතට මොකක්වත්ම නැහැ. ගහන්නේ දන්නවා මේ මනුස්සයා කවදා හරි මේ ගුණේ දන්නවා. ගුණේ දැකගනි මොකද මෙයාට පින් තියෙනවා. බහන හරියනවා කියන්නේ. ඉතින් ඒක මේ ධම්මුද්දච්ච විග්‍රහිත මානස අද කරන්න හදන්නේ තියරික කියලා දීලා මෙහෙම එකක් වෙනවා පරිසම් වෙන්න කියලා. ආ ඉස්සර කෙරුවේ ගුරුවරගේ තියෙන අධිකාරී ශක්තියක් ඒ අධිකාරී ශක්තියකින් හොම්බ බිම උලන එක තමයි. හොම්බ බිම කියලා කේවත් ඇඟුලනවා වගේ හොම්බෙන් යන්න ආරයි. කර්ත ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාවේදී කියවෙන සිත් වර්ග ගැන විස්තරාත්මක කියා දෙන්න මැනේ. තව දවස් දෙකක් ඉවසන්න. එතකොට අපි වෙනවා චිත්තානුපසනාවට. අරියවන්ත ප්‍රතිපදා ගේ ජීවිතය තුළ පුරුදු කරන ආකාරය පැහැදිලි කර දෙන්නේ මේ ගන්න මේ මොකක්ද අර මට දී පොත මාතිකා විනය මාතිකා අන්නේ පොතේ ලියලා තියෙනවා කර්මා කළා කියවන්නේ සම්පූර්ණ විස්තරේ ගේ ජීවිතය තුළ පුරුදු කරන ආකාරය මේ ලොකු ස්වාමීන් වහන්සේ ලිඛිතව ඉල්ලුවා ඒ ලොකු සාංශික නමින් ඇති කරපු ඒ ප්‍රශස්ත පොතේ අන්නේක ලියලා තියෙනවා පිළිතුරු හතරක විස්තරයක් වැදි ප්‍රතිපේ ඊටපත් තියෙනවා කියලා ඥාන විලාම්තු මතක් කරා මම ඉල්ලුවා ඒකේ මේ soft copy එක පුළුවන් නම් මට දෙන්නයි කියලා මට පුළුවන් ඒක තවදුරටත් ඒක දියුණු කරන්න මොකද ඒක ඊටාම වැදගත් වෙනවා මම දැන් නිකම් සාමාන්‍ය නිගමනයකට ඇයෙනවා මම පිට බණ වලට යන්නේ නැහැ ගියොත් ඊට පස්සේ කියන්නේ ආර්ය වංශ බණ විතරයි අනම්මනම් බණ නැහැ ආර්යවංශම මතක් කරලා දෙනවා නැවත නැවතත් ඒ නිසා මට ඒ ලියපු රචනය මට වැදගත් වෙනවා මම ඒ නිසා කාටද අවශ්‍ය නම් ආර්යවංශ ප්‍රතිපදාව ගිහි ජීවිතය තුළ පුරුදු කරන ආකාරය දැන් මේ කාලේ ආර්යවංශ සූත්‍ර දේශකන හැම ස්වාමීන් වහන්සේලම ඒක ගිහිව කරන හැටි කියලාම දෙනවා මොකද ඒක විස්තර කරලා තියෙන භික්ෂුන් වහන්සේලාට අදාළව නමුත් හුඟා yaadෙන්නේ ඒ ගිහි අතන්ට සම්බන්ධ කරලා කියන එක ඒක නිසා ඒ ලිඛිත තියෙන එක කර්මා කළ කියවන්නේ කියලා මම ඉල්ලා හිටියා. ගෞරවනීය ස්වාමී විනය මාතිකට මාතික විනය මාතික. ඊයේ පෙරදා පුන්තරනේ කෙරුවේ සුබදාරා. ඒක ඉතින් වෙලා තියෙන ජීවිතය දාගත්තට පස්සේ තමයි දෙන්නේ පොත. <laughs> ඒ කියන්නේ මාතික තියෙන ඒක නිසා ඔක්කොම සම්පූර්ණ මේ අමරපුර නිකායේ විනය පිළිබඳ ප්‍රතිසංශෝධනයක් කිරීමේ අදහසින් ලොකු ස්වාමීන් වහන්සේ එකතු කරේ. ඒකට ලියලා තිනවා මම මට කිව්වා අරේ වංශ ප්‍රතිපදාව ලියන්නේ කියලා. ඉතින් ඒක ලිව්වට පස්සේ පණ්ඩිත සංසල සුද්ධ කළා. අච්චු ගාලා තියෙනවා මට පුළුවන් දැන් ඊට පස්සේ ඒ රචනෙම අලුත් කරගන්න දියුණු කරන්න පුළුවන්. මම හැබැයි මේ වෙනකොට මම 10 15 කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒක ඒ මට ඉලෙක්ට්‍රොනික කොපිය හම්බුනොත් ඉස්සරහට තව සසුද්ධ කරන්න පුළුවන් කියලා. ගිහිසා පැවිදි භාවයේ ආනිසංශ මොනවාද? නෙක්ඛම්මේට පැවිදි භාවයේ අවශ්‍යමද? ගිහිසා පැවිදි භාවයේ ආනිසංශ වෙනුවෙන් තියෙන හොඳම සූත්‍රය තමයි සාමාන්‍ය ඵල සූත්‍රය ටිකක් දිගයි. ඒකෙදී මේ අජාසත් රජුරෝ තමන්ගේ තියෙන අප්‍රසාදය පළ කරනවා ඒකට පවතින ආගමික தત્ත්වය තුල ඒ ඉන්න සත්‍යාස්තුන් වහන්සේලා එක එකනා එක එකනා හම්බ වෙලා සාකච්ඡා කරනකොට ඒක එක්කනගේ එක එක්කනගේ තියෙන අඩුපාඩුකම්. මෙයා මෙහෙම කිව්වට මම සාකච්ඡා කරලා බැලුවා මෙතන අඩුපාඩුයි කියලා. ඒ මක්කලි ගෝසාල සංජය බෙල්ලටි පුත්තාදී එක එක්කනා විස්තර කරලා කියනවා ඇත්තටම රජුරවණ තියෙන පියාමරපු ශෝකේ. පියාමරපු කුකුස. ඒ නිසා ඒක තනිප කරන්න බැරි ලෙඩක්. ඒ නිසා මේ තලතුණා වෙලා තමන්න දරුවා හම්බ වෙනකොට තාත්තගේ වටිනාකම තේරෙනවා. ඒ වෙලාවේදී ඒ සත්‍යාස්තුන් ගාවටම යනවා. කීලා කියනවා මේ එක්කෙනෙක්වත් මට සාන්තියක් ලැබෙන්නේ නැහැ කියලා. ඒතකොට ජීවක ඉන්නවා ඒ අමාත්‍ය මණ්ඩලයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලා නැද්ද කියලා. දැන් මට ඉපා වෙලා තියෙන දැන් කවුරු කරුවත් කියාට කාටවත් මේකට උත්තර දෙන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා පුළුවන් නම් යන්න. ආයෙනම් කියනවා මට අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්න. නැත්නම් හමුවීමක් කරන්න. ඊපස්සේ අඬ ගහන ගියාට පස්සේ මේ මම හිතන්නේ අජාසත් රජුරෝ ඉගියකින් දක්වන බුදුහාමුදුරන්ට මොකද්ද ඔය නෙක්කම සැපේ කියලා. මොකද එයා රජ වෙලා ඉන්නේ තාත්තා මරලා ගත රජකම. ඉතින් බොහෝම උදාරුවට හිතනවා නිකන් ගියෝ හිතන්නේ අපිත් හොඳ සැප විඳින කට්ටිය කියලා. බාම්බුව. මොන දැපත් දෝකේ තියෙන ඕකේ තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කවුරුන් එක විතරයි. පැවිදි සැපේ ඊට වෙනස්. නමුත් සර්වඥාන්තික ලස්සනට පෙන්නලා දෙනවා. මේ ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඒක කියනකොට කියන්නේ ඒක එහෙමම නෑ හැබැයි මම දන්නවා මේ සාමාන්‍ය ඵල සූත්‍රේ අපිට රැයට බුදිය ගත්ත පස්සේ බබා අඬයි කියලා ප්‍රශ්නයක් එන්නේ දැන් අලුත් ජෝඩුව බුදිය ගත්තට පස්සේ බබා ඇඬුවොත් අම්මටනේ ප්‍රශ්නේ තාත්තානි පැත්තල බුදිනවනේ. එචි එතකොට රෑ දෙර හැමද මොකද ඒ පොඩි එකා කන්නේ බොන්නේ නෑ දවල්ට. නිදාගත්තට පස්සේ ඌ රෑ මැද නැගිටින්නේ බඩගිනි වෙලා. ඉතින් එක්කෝ තනෙන් කිරි දෙන්න ඕන නැත්නම් කිරි හදලා දෙන්න ඕන. රෑ ඌට ගාණක් නැහැ රෑ දෙනවා. ඊට පස්සේ බාලගිරියා වගේ මැරණකම් කෑගහනවා. ඉතින් ඒකට බුදියන්නේ නැහැ. ඉතින් දෙන්න එකනේ නැගිටින්න ඕනේ. ඒ තාත්තා බුදිය ගන්නකම් අම්මා නැගිටින්න ඕනේ. අම්මා බුදිය ගන්න තාත්තා නැගිටින්න. ඉතින් මේවා තමයි ගිහි ජීවිතේ තියෙන දුක්. ඊට පස්සේ හුත් ලස්සන දෙයක් මම දන්නේ බුරුම ස්වාමීන් වහන්සේ ඔය කතාවකේ සාමාන්‍ය බල සූත්‍රයේ ඕමම නැහැ. මම කියවල බැලුවා ඒක නෑ අර විචිත්‍ර කරන්න කියලා තියෙන්නේ. නමුත් කියනවා මට මතකයි ඒ සාමාන්‍යඵල සූත්‍රයේ තියෙනවා අජාසත් රජුගෙන් අහන තමන්ගේ රාජමාලිගාවේ වැඩ කරන සේවකයෙක් එතවන්න කොහොමද ගරු කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඈත ඉඳලා වැළඳගෙන පස්වාන් දහසකට බුදුන් දේවයන් ආංශ අනේ මේකයි කියලානේ කියන්නේ. මත මේ මිනිස්සයා රාජකාරී ඉවර වෙලා ඔබතුමාගෙන් අවසරයක් අරගෙන පැවිදි වුණොත් ඒ සේවකයා ඔබතුමා ළඟට පැමිණෙන ආකාරයක් දැන් ඔබතුමා ඒ ඒ පහන වෙච්ච කෙනා ළඟටත් යන ආකාරයකට මම ඈත තියලා වැඳගෙන තමයි යන්නේ කියලා. ඒක තමයි කියලා තියෙන පැවිද්ද සැප. බොහෝම ලස්සන සාමාන්‍ය ඵල කියන්නේ ශ්‍රමණයේ ශ්‍රමණ භාවයේ ඵල. තනියද නිදින එක තමයි මම හිතන්නේ බබාලා හැරෙන්නේ නැති කතාවට හරවලා තියෙන්නේ. අපි කවදාකවත් දෙන්නේ කියන ඇඳක පුතියන්නේ නැහැ. උපසම්පදා භික්ෂුව තව උපසම්පදා භික්ෂුවක් එක්කවත් නැහැ. බුදිය ගන්නවොත් එහෙම අඩු ගන්න ෂූර්පටියක් දාලා කියනවා මේක ඔබ වහන්සේගේ කියලා මේකට කියලා සම්පූර්ණ වෙන් කරගන්නයි කියලා. බිම වැදුරක් දාලා පුතිනවා වෙනම එකක්. ගියන්නේ කොහොමඩක්වත් පුතියන්නේ නැහැ. ස්ත්‍රීන් ඉන්න භාලයක් අතර ගත කරන්නෙම නැහැ. ඒ නිසා හරි විවේකයක් තියෙනවා. ඉතින් ගා කර්ම ඉදිරිපත් කරන සරුවචනදී ඉදිරිපත් කළ තියෙන ඉතාමත්ම එදිනදා ජීවිතයේ සරල කරුණු ටික. විස්තර කරලා අන්තිමට කියනවා පැවිද්දා දවසක ධ්‍යාන සැපයක් ලැබෙනකොට ඒ ලැබෙන නිර්ාමිෂ සුඛය කදාකවත් ඒ සුඛය නොලැබපු කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ ගිහිල්ලා ලැබෙන අවේදිත සුඛය අවසාන වශයෙන් කුළු කරලා පෙන්නනවා. ඒක ගිහියන් අතර හිතා ගන්න අමාරුයි. බෑ කියන එක නෙමෙයි තියෙන්නේ නමුත් සාසනය දිහා බලනකොට පැවිදි වෙන්න කෙනෙක් මේ නිවන් ලැබුව කට්ටියත් ගිහි වෙන්න කෙනෙක් නිවන් ලැබුවත් කට්ටියත් බොහෝම ලොකු පරාසයක් තියෙනවා. එහෙම නැත්නම් අඩු ගන්න නිවන් දැක්පට පස්සේ පැවිදි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පැවිද්ද තියෙනවා ලොකු ගැම්මක්. ඒක මම දකින්නේ තමන් සීලේ අදි සීලයක් වඩටපත් කරගැනීමේ කලාව දන්නේ නැත්නම් ඕන කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ. ඉන්න සැනම ඉඳගෙන දඟලනවයි කියලා කියන්නේ මම දකින විදිහට වාහනයක් මඩේ එරුණාට පස්සේ අපි ජැක් එක ගහලා මඩේ එරිච්ච වාහනේ උස්සුවයි කියලා හිතමු. ඉස්සුවාට පස්සේ යතන මැදට කොටයක් හිර නොකර ආයෙ ජැක් එක වැස්සුවොත් මොකද වෙන්නේ? මඩ තවත් ඔද්දල් වෙනවා, කාණේ තවත් තෙරෙනවා. ඒ නිසා ඉස්සිච්ච වාසිය ලබන්න නම් අඩුවනේ ලී කොටයක් ගහලා එලි කොටේ තද වෙන්නල ඒ කොට ජැක් එක තියලා ගැහුවොත් ලී කොට හිර වෙලා හිර වෙලා ලී වල මඩේ පදනමක් හැදෙනවා. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට මනස නැග්ග දකින්නවනම් ඒහා සමාන සීලයක් ඇතින්ද රිංගවන්න ඔය ඉන්දියන් සීල වේදකන කරන්න බැරිද කියලා වාද කරන්න පුළුවන්. පටන් ගන්න නම් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමදාම මතක තියාගන්න ඕනේ ඊට වැඩිය සීලක හිර කරගෙන ඊගාසරේ ජැක්කේ ගහුවොත් එතනින් උස්සනවා. නැත්නම් ආයෙ මඩේමයි ඉරෙන්නේ. ආයෙ මඩේමයි. එන්නේ එන්න මඩ ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අද හුඟව දෙනෙක් පොදුවේ කියන්න පුළුවන් බණක් නෙවෙයි මේක. පොදුවේ කියනකොට කියන්න පුළුවන් නේ සීල මොනවාක්වත් නැතුනට භාවනා පටන් ගන්න පුළුවන්. පන්සිල්වත් නැතුව පටන් ගන්න පුළුවන්. පන්සිල් තියෙන හොඳයි. ඔව් පුද්ගලිකව මතක තියාගන්න ලොකු සංසිප්ත අද කියන්න උත්සාහ කරුවේ ඒකයි මස් මාංශ පිළිබඳ කතාවේදී පොදු මත ප්‍රකාශ කරන පටන් ගත්තොත් අපි අහු වෙනවා. ඔත් පුද්ගලිකව තමන්න පුළුවන් තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඒ නිසා ඒ සීල කට්ටේ සිල් නැති මිනිහා පන්සිල් වලට පන්සිල් තේමෙන ආජීවට්ටම සීලට ආජීවට්ටම සීල මිනිහා මිනිහා හොගෑණි හැරි කවුරු හරි උපෝසත අට්ඨාංග සීලයට යනවා. උපෝසත අට්ඨාංග සීලේ කර දස සීලයට යනවා. දස සීලේ කර සාමනීර සීලයට යනවා. සාමනීර සීල උපසම්පදා සීලයට යනවා. ඒකෙන් බල්ල කට්ටිය අල්ලලා දුන්නේ නැත්නම් මේක එකතන කරකවෙන්න පටන් ගන්නවා. ඒ ඒක සඳහා ශාසනය පැවිද්ද තියෙන කාලේ බුද්ධ කල්පක ඉතාමත්ව පුංචි කාලයක්. අනික් කාලයක ශාසනයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. පැවිද්දෙක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ධාම්සොට රජුරෝ හිටපු කාලේ බුද්ධ වචනයක් අහන්න හම්බ වෙන්නේ. ඉතින් හම්බ වෙච්ච වෙලාවෙත් මේක නැතුව බැරිද කියලා වාද කරනවා නම් ඉතින් ඒක මේ ආපස්සට යන ගමනක් වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ, හිතින් හරි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ලැබිච්ච දේ තවදුරට ඔසවා තබීමට නම් සීලෙන් ජග් ගන්න. ජග් ගහලා කොටයක් තියන්න. ආපහු එන්න ඉස්සලා කොටේ තියාගත්තේ නැත්නම් අර මඩේම තමයි එන්නේ. ඒ නිසා මේ ගිහිකම පටන් ගන්න හොඳයි. නමුත් එන්න එන්න එන්න එක තල්ලු කරලා දුන්නේ නැත්තම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. වෙන වෙන මොනවද? අවසානයේදී ඕන බව තේරෙනෝනේ මේක වෙලා විදිහට ඉක්මන ඕනේ ඒ හික්මන අවස්ථාවේදී කට්ටේ මොකද්ද මේ හික්මනවා කියන එක ඇත්තට මේ සමාධිය සතිය සමාධිය හරියට පස්සේ හික්මනවා කියන එක නිකන් සෙල්ලමක් විතරයි. ඒක නිකන් විනෝදාංශයක් වගේ. අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. ඊට පස්සේ මට වුණා මගේ ගිහි කාලේ ප්‍රවිද්දකට ආදර්ශයක් ගැන හාමුදුරනේ පේන්නේ නැහැ. දකින් දකින් හාමුදුරුවෝ එක තරහ එන්නේ මට. මේ හාමුදුරන්ගේ අඩුපාඩු. ඉතින් ගිහිලා මේ කැතනතු වඳින්නේ කාටද කියන ප්‍රශ්නේ. ඉතින් මම ඇත්තටම ඕන කෙනෙක් බඳින්න ඉස්සලා කෙල්ලෙක් ගැන හිතන හිතන්නේ ඒ කෙල්ල තඩිය තරබාර වෙන්නත් බෑ, කෙට්ටු වෙන්නත් බෑ. වැඩි උස් වෙන්නත් බෑ, වැඩි මේ මේ කෙටි වෙන්නත් බෑ. වැඩි සුදු පාට වෙන්නත් බෑ, වැඩි කළු පාට වෙන්න. ඉතින් මැදිහත් මැද එකක් හිතන තමයි රාත්‍රියේ බුතිය ගන්න. උත් එහෙම ගෑනු නෑනේ ලෝකේ. අන්තිමට කබරේකට හරි මොකට හරි අංග පුලාවක් නැති එකට කොහෙන්ද හේතු වෙනවා. අයි මොකද ආලෝකට කරලා නේ මම ඇඳලා දෙන්නේ මල් පොරුවට නම් කළා. වැන්දට පස්සේ තමයි අරක පේන්නේ පේනට පස්සේ ඉතින් අනේ කරගත්ත මගුලක් කියලා හිතෙනවා. ඒ වගේ අපි සංඝයා ඉල්ලනකොට ඉල්ලන්නේ 100 100ක්ම බුදුහාමුදුරන්ටත් වැඩිය ගුණ ඇති කර්මස්ථානාචාර්යවරේ. නෑ. ඒක නැත්තේ අපේ පින් නැති නිසා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා සමම්පිච්ච මල නැත්නම් ගැටපිච්ච අරගෙන වැඩි පූජාව කරන්න සිද්ධ වෙනවා. සමම්පිච්චම හොය හිටියොත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ විනේ හැටියට හම්බ වෙයි කියලා ඒ වුණාට මං හිතනවා මං හරි වාසනාවන්තයි පොට්ටෙට ගැහුවේ ඥානරාම ස්වාමීන් වහන්සේ. මීත්‍රිකල ඇල්ලුවේ. ඒක නම් මගේ ජීවිතේ ගත්ත ඉතාමත්ම වැදගත් වූ මේ ඒ වගේම තීරණාත්මක වූ තීන්දුවක්. මම ඒක සඳහා අවුරුදු 7-8ක් පරිශන කර බව හැබැයි ලංකාවේ ඉන්න හැම වැදගත් ස්වාමීන් වහන්සේනමක් ආශ්‍රය කරා. නමුත් හැම කෙනා ගැන මට මට වැඩි ගුණ බව තේරුණා. බහුවට යන නමුත් ඥානරම සංසය දැකපු ගමන් ඒ ඇතිවෙච්ච ඒ සම්බන්ධතාවයේදී ඒක නිකන් අර පෙර වාසනාව තියෙන කොල්ලෙක් කෙල්ලෙක් දැකපුවම එකිනෙකාට බැඳීමක් ඇති වෙනා වගේ බැඳීමක් වුණා. ඉතින් ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා ඥානරම සංසය අඳුරගත්ත බර ගාණක් මම પરම්පරාව දැකලා තියෙනවා. දැක්කට මං හිතන්නේ මං විතර සතුටෙන් ඒ සංසය ආශ්‍රය කරයි කියලා වෙන කවුරක්. ඒ මම මයි වැඩේම තිබුණේ ඒ ශාන්තිර කොනහ කොනහ බලන්න මුන්වංශේ ගාව ඒ ಗುಣ තියනවාද කියලා. මයි කිසිම ආදර ගෞරවයක් නෙවෙයි තිබුණේ. පවුරු ගානකම තමයි. සමාසමේ හඳුන් කොටයකට පොට පොට බලනවා මේක හඳුන්ද කියන්නේ. ඒ බලලා බලලා බලලා කොටන්න කොටන්න මට කවදාකවත් කනගාටුවක් ඇති වුණේ නැහැ. ඒ පවුරු ගාන්න ගාන්න මට තිබුණේ සතුටක්මයි ඇති වුණේ. මොකද ඒ තරම් ගුණ වසංගාගෙන ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නම. ඉතින් ඒක නිසා මට මේ මුල් අවුරුදු 8ේම පැහැදිලි අදහසක් තිබුණා මේ මේ නරා වලක ඉන්නේ අසුචි වලක ඉන්නේ මට ගොඩ වෙන්න ඕනේ. එනම ගොඩ වෙන්න අල්ලන්න තිබුණේ නෑ මේ කුණ්‍යක්. මොකද මගේ චිත්ත රූපේ මවාගෙන හිටියේ මම මෙන්න මේ විදිහට භාවනා කරන ආමුදු කෙනෙක් එක්ක තමයි මේ පැවිද්ද වෙන්න ඕනේ කියලා. හැබැයි මෛත්‍රික භාවනා කරන කිසිම කෙනෙකුට ඒ ගිහියත් කිසිම කෙනෙකුට මට විතර නෙක්කම් අදහස පහල වෙලා තිබුණත් නෑ ඔක්කොමලා ගිහි භාවනා මධ්‍යස්ථාන හැටියි. මට එදාම තේරුණා මේකේ සෑහෙන කොක්කක් තියෙනවා. කැඹිරිල්ලක් තියෙනවා කියන්නේ. මං හිතානේ ඉතින් ඇත්තටම බැංකුවේ සල්ලි ටිකක් දාලා මාසෙකට මෙච්චර ගාණක් එන්න මං සල්ලි ඇත්තට හදලා තිබ්බා. ඊටාම චාම් ජීවිතයක් ගත කරමින් සංന്യാසී ජීවිතයක් ගත කරන්න තමයි සැලසුම් කරේ. ඒකයි මම කොණ්ඩේ වවලා රැවුල වවලා ප්ලාස්ටිලා හිටියේ. නමුත් ඥානරාම ස්වාමීන් වහන්සේ දකින්න කොටයි මගේ අර තිබුණේ මේකට වෙන්න ඕනෑ කියන අවශ්‍යතාවය දෙක එකට එකතු වීම ඒක ඇත්තට නිවන් ලැබුවා වගේ වැඩක්. ඥානවංශයේ එකයි ඒ නිස්සරණවණේ පිළිබඳ ඉස්ලාම යනකොට මට ඇතිවෙච්ච චිත්ත රූපයයි මට තාම මතක් වෙනවා. තාම ගෞරවේ තියෙනවා මම ගාව. මම නිසා මේ தત્ත්වේ නොකලසේවා කියලා. ඉතින් ඒක එන වෙලාවේදී මල උඩට මතුවෙනකොට එහෙන් ඉර පායනවා කියන එකත් අහඹයක් තමයි. මල උඩට ඇවිල්ලා තිබ්බට ඉර පෑවෙ නැත්තම් පිපෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෑස්තිලා ඉන්න ඕනේ හැබැයි කොච්චර හරි. ඊට පාන වෙලාවේ පාය ඒකට පිපෙයි කියලා. ඒ නිසා හැම වෙලාවෙදීම සූදානමින් ඉන්න ඕනේ. ඒ නෙක්ඛම්මයේ පිණිස. නෙක්ඛම්මය කියන්නේ ඇත්තටම ඉසබානිකයි සිරුපරෝණිකයිම නෙවෙයි. ඒකත් ඒක කඩයිමක් තමයි. ඒක යමල් පැන්නුමක් කිරි පැන්නුමක් තමයි. ඉතින් ඒක කරපු ඔක්කොම නික්කම ලැබලා නිවන් ලැබවයි කියලා කියන්න බෑ. පැවිදි වෙලා දුක් විඳින පශ්චාත්තාප වෙන විශාල පිරිසක්ම හැමදාම දකිනවා. කලාතුරකින් කෙනෙක් යනවා කොහොම කෙරුවත් පිළිගන්න වෙනවා ඒ පැවිද්දට මේක සඳහා තියෙන පහසුකම් ටික වෙයි. කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක නිසා මේ කොච්චර මොනවද කියන්නේ කොච්චර අඳුර පෑවත් මේ ශාසනය ඉදිරියේ තියෙන්නේ භාවනා කරන සංඝයාට. හොඳලා තමයි මේක ගෙනියන්නේ බැනුම් ආහාර ගෙනියන්නේ. ඉතින් අර වටේ ඉන සංඝයා කරන්නේ අර කට්ටිය මේ මේ සංඝයා ආරක්ෂා කරගෙන ඒගොල්ලෝ රාජකාරී කරමින්, ශාසන වැඩ කරමින්, සමාජ සේවා කටයුතු කරන ලොකු සේවයක් කරනවා ඇත්තටම. ඒ නිසා අර මේ භාරදාරකාරී ස්වාමීන් වහන්සේලාට ප්‍රසිද්ධ නොවි අප්‍රසිද්ධිය වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි පරිදි මේ වටේ ගත කරන්නේ සංඝයා වහන්සේට කරු කරන්න ඕනේ. කරු කළාර මැද ඉන්න සංඝයා ටික මේක නිකන් අර කරඬු හතක් මැද තිබ්බ දන්ත ධාතුන් වහන්සේ වගේ රැකෙන. අභිනිෂ්ක්‍මණේ මේ වගේ මේ දවසින් දවස දවසින් දවස පරිණාමය වෙමින් අවබෝධ කළ යුතු මානසිකාවක් මිස නිකන් ගීගේ අතාරිනවා කියන උදු කය පැවිදි කිරීමම නෙවෙයි ඇතුළෙන් භාවනා කරන ගමන් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ මේ මණික තියන්න මෙන්න මේ වගේ කරඬුවක් ඕනයි කියලා. ඒක නිකන් ආවට ගියට තියන්න බෑ කියන එක. සම්හස ශ්‍රීපක්ෂයේ ගැන ගත්තහම ආරක්ෂාව සම්බන්ධයෙන් කෙනෙකුට ඒ ඒකට දිවිව ඉඳලා ඒ පුරුදු කරගෙන වඩා හොඳ නැති අවස්ථාව. නේද සුධර්මමෑණියෙන් ගන්න දැන් ඉන්නේ අපිට අදහස තියෙන උන්ටට කාපු මිනිස්සු. ওই ප්‍රශ්න ওই වගේම මම හිතන්නේ අවුරුදු 5ක විතර සැලසුමකින් තමයි යන්තම් ওই කහට දිවුරක් හොයාගත්තේ. ඉස්ලාම දැකපු දාසෙන් ප්‍රිස්පෙන් වලදී මං කිව්වා ඔය බඩයට පිටතර වගේ තියාගෙන ඔබ වැඩ කරපන්. කරන හැම පිනකෙම ප්‍රාර්ථනා කරමු මට විවේක ලැබේවයි කියලා ලැබෙනවා. හැබැයි මං දැන් උනත් අහනවා මේ ගත්ත තීන්දුව නිසා Tamanට විවේකයක් සපද්ද හම්බෙලා තියෙන්නේ නැත්නම් කොක්කක්ද කියලා. ඕන තැනක ඒ දෙකෙන් ඕන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒක හැමදාම උපයන්න ඕන එකක්. ඒ පැවිද්ද ලැබුණයි කියලා හෝ හරි තැනක් ලැබුණයි කියලා බෑ. ලොකු සාංශ කිව්වේ අවුරුදු 20 ගත වුණාට තෙරුණාංශ කෙනෙක් වෙන්නේ නැහැ. උපයන්න. නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ. පරිපක්කෝ වයෝ තස්ස මෝගජින්නෝති උච්චති කියලා බුදුහාම සඳහන් කරත අවුරුදු 20ක් පෙරුණටම තෙරුණාංශ කෙනෙක් වෙන්නේ නැහැ. ඒ මනුස්සයා නිකන් පැදුරට නාග වෙච්චි කෙත් පැහිච්චි නාකියෙක් විතරයි කියලා තියෙනවා. පැවිදි වුණාට පස්සේ දිගටම දැඩිසේ භාවනා ගෙනියන්න. අදත් වැඩි වේගෙන් ගෙනියන්න ඕන. ඒක නිසා පැවිද්ද ලබනවා කියන එක ලොකු දෙයක්. ස්ත්‍රී පක්ෂය වෙනකොට දැන් අද බලාපොරොත්තු තියන්න පුළුවන් තැනක තියෙනවා. ඒ මොකද මම ගිය පාරත් ওই ප්‍රශ්නේදී ඒකදී අපි වගේ දැනට පැවිදිලා ඉන්න අවුරුදු 20 30 වෙච්ච අයට තියෙන ප්‍රධානම මොකක්ද කියන්නේ මේ වාදයක් එහෙම නැත්නම් මූණ ජීවිතයක් මේ ස්ත්‍රී පක්ෂයේ මේ තියෙන කහපාට තුරු පෙරවිල අපි අනුමත කරනවද නැද්ද කියන එක. ඒකදී අපේ සුබෝදාරාමේ ස්වාමීන් වහන්සේ කිව්වේ අනුමත කරා හෝ නොකරා හෝ අද පන්සල් ගෙනිය ගන්න කවුරුත් නැහැ. එතකොට ඉල්ලපුවා කවුද දෙන්නේ? එතකොට අඩුවානේ හිල්මෑන් කෙනෙක් හරි ගමන්න, සාමනීරියක් හරි ගමන්න, භික්ෂුණියක් හරි ගමන්න තිබ්බොත් ওই තියෙන මූලධර්මවාදීන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් මේ සංගම් ගිහියන්ගේ අවශ්‍ය කරන මේ පින්කම් චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම නැත්නම් කමටහනක් දීම කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගිය හැම කෙනාටම ලොකු අභියෝගයක් තියෙනවා. මා මේ ගත්ත වරේ මේ ගත්ත দূරය අපේ අතින් දිගටම සීලයේ අදි සීලයක් වටපත් වෙමි සමාධිය අදි චිත්ත භාවන අදි චිත්ත භාවනාවක් වෙමි ප්‍රඥා භාවන අදි ප්‍රඥා භාවනාවක් වෙමින් යනවාද නැත්නම් අපේ ලෝකෙටම වපාන රඟපානවාද කියන්නේ ඉතින් ඒක පැවිදි ගිහිම සමාවෙන්න ගිහින් ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ නමුත් අපි මේ ඉන්න අද ඉන්න මේ කලියුගයේ 2011 වෙන වසර වෙනකොට ලෝකෙ තියෙන හැම රටකෙම තේරවාදයට ලංකාව දීලා තියෙනවා අභියෝගමත් අභියෝගශීලී ආදර්ශයක්. මොකද තායිලන්තේ පැහැදිලිවම දෙන්නේම නැහැ. බුරුමෙත් ඕන්න ලංකාවට යන්නේ කියලා කියනවා. ඉවරනවා නම් දඩ්ල සීල්ලන කියනවා ওই ලංකාවේ තියෙන කිල කරගන්නේ. නිසා ලංකාවේ තමයි තියෙන්නේ. ලංකාවේ තාත්තා නැති ගලා තා බාප්පා අතර ගියාම බාප්පත් කොනිටන කතාව තමයි තියෙන්නේ. ඒ වුණත් කරගෙන යනවා. ඉතින් ඒ නිසා බලාපොරොත්තු සුන් කරගන්න දෙයක් නැහැ. මට කියන්න බෑ මේක මේ පිරිමියෙක් වශයෙන් හෝ පැවිදි වෙලා 100ක් සාර්ථක වෙයි කියලා කියන්න බෑ. ස්ත්‍රියක් වශයෙන් හෝ වෙලා මේ මෑනියෝ කරපු විදිහට දසසි සමාදන් වීම හෝ සාමණේර වීම හෝ භික්ෂුණීත්වය කියන එක ඒ අයට ඔප්පු කරලා පෙන්වන්න වෙලා තියෙනවා. දැන් සමාජයට මට මේක කළ හැකියි කියලා. හැබැයි චරිචුරු ගාමෙන් පස්ස ගාමෙන් නිකටල්ලේ තියාගෙන අනේ මං කරගත්ත කාලකන්නිකමක් කිව්වොත් එහෙම මිනිස්සු ඕන තරම් කියනවා දෝෂාවරණය කරා. මොක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ කියලා ඕමම කරනවා. වික්ෂෝතත් කරනවා. ඔය පඬිතුකම් කිව්වට කරපංකෝ පුළුවන් නම් කරපංකෝ බෑ. එහෙමයි කියන්නේ බෑම කියනවා. ඉතින් එන්සාරට දතින් හපාගත්ත එක වගේ කෝගෙන අරගෙන යන්න වෙනවා. මුචි විශාල පිරිසක් අභියෝග කරනවා ඔය පැන්නට බෑ. පැවිදිකමත් බෑ. ඒ කියන්නේ ගිහිව කරන සමාවෙන් පිරිමි වශයෙන් කරන පැවිද්දත් උගෝ විශේෂයෙන්ම අපේ කිට්ටුවන්තෝ තාමත් අභියෝග කරනවා. මේ ගියාට හිත යන දවෙනකොට බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඒක ලොකු අභියෝගයක්. ඒක ඒ ඒ අභියෝගේ ගන්න එක මම හිතනවා මේ සෙල්ලක්කාරකමක් කියලා. බාලදක්ෂ ව්‍යාපාරයක් කියලා. ගර්ල් ගයිඩ් කරක් කියලා. අපිට අභියෝග නැතුව ගෙදරටලා ඉන්න පුළුවන්. නමුත් අපි ආසයි කැලේට ගිහිල්ලා ජම්බරියක ටෙන්ට් එකක් ගහගෙන කැලේ ඉන්නේ. පුළුවන් නම් කරලා මොකද කියන්නේ? ඒක මට වැඩි සුදුසුයි මේ මේ සුද්ධර්ම මෑණියෝ ඒ ප්‍රශ්නට උත්තර දෙන්න මොකද මේ මේ කට්ටිය ඔය මේ මොකද්ද කියන්නේ පූර්ව දර්ශ වෙනවා ඉස්සරහට තියෙන මං කිව්වෙත් ඒකයි මේක කාපන් ගණින් උරට උර දීපන් වෙයි මතක තියාගනින් මහා මහ ගොනා කියලානේ කියන්නේ රෙගොන් රැල්ලේ පළවෙනි මහා එළදෙන වෙනවා. ඒ නිසා ඒකට ආදර්ශයක් තියාන කිසිම දාශක නැහැ කියන්න බෑ කිසිම දාශක බෑ කියන්න බෑ ගත්ත කරට සිංහබාව කියන්නේ මේ පැත්තෙන් අම්මා කරට ගත්තා මේ පැත්තෙන් නංගි කරට ගත්තා යනවා ශිෂ්ටාචාරය සඳහා කියලා යනවා කියනවා. ඒකේ එන්නමත් ඕනේ හැබැයි මේ භාවනාව හරියන්නේ. ඒ වගේ සෑහෙන අභියෝගතයක් එන්න ඕනේ. එතකොට කපාගෙන යනකොට තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මේ අභියෝගයකට මුහුණ දෙන අදහසෙන් මම ගරු කරනවා. මට තාම කියන්න බෑ. වික්ෂුණී පැවිද්ද එහෙම කරනවාද කියන එක. මොකද සමීක්ෂණයෙන් එළි වෙලා තියෙන ගොඩාක් දුක් විඳිනවා කියන්නේ. පැවිදි වෙච්ච ඇත්තෝ සෑහෙන වෙහෙසකටපත් වෙලා තියෙනවා. මොකද කියාගන්න බැරි දුකක් විඳිනවා. හැබැයි ඉතින් සාසනික ආඩම්කාරයක් තියෙනවා. සාසනික වශයෙන් අලංකාරයක් තියෙනවා. අපි ඉල්ලගෙන කරන පරිප්පුවන්නේ මේකේ තියෙන්නේ. අපිට ඕන නම් ගිහිව ඉඳගෙන සැප වෙන්න තිබුණා අපි ඒක කතා ඇරියා. ඒකේ ලියලා අනන්ත අප්‍රමාණ නිින්ද විදිහ. ඕනට කෙල ගන්න. ගිහි පැවිදි මේ පිරිමි ගැන වෙනසක් නැහැ. කවුරු කරන්න ගියත් ඒක එහෙමමයි. නමුත් මම හිතනවා ඒකේ බරපතල මේ මේ වගකීමක් භික්ෂුණීන්ට නැත්නම් සිල් මෑණිවරුන්ට වෙනවා. ඒක පැහැදිලිවම මේ අද තියෙන දේශ අද තියෙන වාතාවරණේ පෞලක ප්‍රධාන චෝදන අම්මටයි යන්නේ තාත්තට නෙවෙයි. ඒ වගේම ශාසනයේ මේ කට්ටිය බර දැරුවට මොනවාරි වැරදුනොත් ඇඟිල්ල දික් කරන්නේ වික්ෂුණිට ඇඟිල්ල දික් කරන වැඩි. වික්ෂුවට වික්ෂුව මොනවා කරුවකත් ඇඟිල්ල දික් කරන්න වැඩි. දැන් මොකද ඒක දැකලා තියෙන මිනිස්සු. වික්ෂුණියක් වැරද්දක් කරුවොත් ආ මොකුත් නැහැ. ඉතින් අර චීනක් කන්නාඩියෙන් දාලා බලලා කියන්නේ ඔන්න පඬිතුකම් කරුවා පේනව නේද කියලා. නිසා සෑහෙන අභියෝගයක් තියෙනවා කඹේ යන්න වගේ ගමනක් තියෙනවා. ඒ දලයිලාමතුමා ඇත්තටම ගිය පාර මං ගිය වෙලාවේදී මේ නිව්සීලන්ත වල ඔක්ලන්ඩ් වල රැස්වීමකට ආපු වෙලාවේදී කතා කරලා කිව්වා ඉස්සරහට ලෝකේ ඔය ඉස්සර වගේ ම්ලේච්ඡ යුද්ධ එන එකක් නෑ මිනිස්සු නෙගෝෂিয়েට් කරાવી මේසයක් උඩ ඉඳගෙන පගා ගහලා හරියා මෙහාට අරගෙන අනම්මනම් කරાવી ඒ නිසා යුද්ධ අර වගේ එන එකක් නෑ ව්‍යසන නෑ නමුත් දරුවන්ගේ ද්වේෂය දෙමාපියන් කෙරෙහි තාමත් උග්‍ර වෙනවා කිව්වා ඒකත් වැඩියම යොමු වෙන්නේ කාන්තාවට කිව්වා හැබැයි එහෙමම කිව්වේ නෑ මේ ප්‍රශ්නේදී කාන්තාවට වෙන බරපතල වගකීම් බරපතල වෙනවා කියලා හිතන්නේ ඒ නිසා හොඳ අභියෝගයට ලෑස්ති වෙලා දිරියමාවක් කියන එක විතරක් නෙවෙයි වෙනදා පියෙක් ඉස්සර ගත්ත දැන් ඉස්සර පියාගේ පෞරුෂත්වයටනේ දරුවෝ වෛර කරේ. අම්මා ළඟට දුවන්නේ මොනාරි වෙච්චාම අම්මා තමයි පෙරක දෝරුවා තාත්තා අප්පච්චි සරයි. දැන් ඒක අනිත් පැත්ත හැරලා තියෙනවා. ඉතින් ඒ ඒ ඒ ඒ තියෙන සංකල්පය භික්ෂු භික්ෂුණී නැත්තම් පැවිදි වෙච්ච ස්ත්‍රී පක්ෂයකදී මිනිස්සු කොනහන ගතිය. ඇඟිල්ල දික් කරන ගතිය. දොස් දකින්න ගතිය වැඩි. නිසා මම දන්නවා ඔය මේ භික්ෂුණීන් පැවිදි කරන තැන ඒගොල්ලන්ට බලපෑම් කරනවා අඩු ගන්න PhD ඉවර කරන්න කියලා. ඒක ලියලා මොනම විදියකින්වත් ඒ ට්‍රැඩිෂන් එකේ ඒ සම්ප්‍රදායේ නීතිය කැඩුවොත් කිසිම තෙතක් කනුකම්පාවක් නැහැ ඉලවලා දාන්න. මොකද බයයි මේ මේ මිනිස්සුන්ගේ නරක ආකල්පයක් එයි කියලා. ඒකේ උපසම්පදා දීපු වෙලාවේදී ඉස්ලාම කෝණේ අතරම තායිලන්ත හාමුදුර කෙනෙක් ඇවිල්ලිවලා බික්කුණි අයියා කේම වගේ කට්ටිය උපසම්පදා කරලා පස් හය දෙනෙක් ඒ වෙලාවේදී කිව්වා උඹලා අවුරුදු 20ක් යනකම් මේ චත්‍ය රැක ගන්න වෙනවා රැකගත්තට පස්සේ තමයි අපි තීන්දුව කරන්නේ ඕගොල්ලෝ නිකන් ටෙස්ට් එකට දාපු ගිනි පිග්ස්ලා වගේ. පරීක්ෂණ සඳහා දාපු සත්තු ටිකක් වගේ. ඒ නිසා මොනම තැනකින්වත් අට පිට බලන්න යන්න එපා. කඹේ ඇවිදින්න වගේ ගියොත් අපිට මේක නැවත හයි කරගන්න පුළුවන්. ඉස්තර කරගන්න පුළුවන් නිසා සෑහෙන ආදර්ශවත් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. නමුත් හැම පැවිදෙන හැම කෙනාටම මේ හැකියාව නැහැ නේ පින නැහැ නේ පුළුවන්කාරකම ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා දැන් කරගෙන යන නැත්තඳ ලොකු වගකීමක් තියෙනවා. මම කියන්නේ ඒක හොඳයි නම හිමී ගමනක යන්න. හදිසි වෙන්න එපා. කරගෙන කරගෙන යන්න කියන්නේ. ඒ නිසා වෙනදට වැඩිය කාන්තාපක්ෂය සඳහා බලාපොරොත්තු තියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක කොච්චර කැමැද්ද කියන එක ඉස්සරහට දාපු ගිනි පිග්ගෙන් තමයි ආන්නේ. මං ගියාට පස්සේ ගේපාර සිස්ට වායාමගෙන් ඇහුවා. එයා සෑහෙන බරක් අදෝ කෙනෙක්. භික්ෂුණියක් වශයෙන් උපසම්පදා වෙලා දැන් ඉතාමත්ම ලෙඩ රෝග තත්යකටපත් වෙලා මොනවක්වත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒත් කිව්වා ස්වාමීන් වහන්සේ සතුටින් ඉන්නේ කියලා. මං කෝයේ මං අහමු කෙනෙක්ගෙන් වගේ ශිෂ්ට කෙනෙක් සතුටින් හිටියමයි කියලා. මොකද හැබැයි මටත් ඒ ටික වේදන කතා කරලා වැඩි කරලා දැන් කතා කරන්න බෑ. හැම කෙනාම එයා වඬ ගහන එනවා අවසාන කෙනාට පිටිටියක් කියවන. බෝධි පූජාවක් දෙන්න. කිසිම දෙයකට බෑ කිව්වේ නෑ. දැන් කතා කරන්න බෑ නැගිටින්න බෑ. මොකද සිස්ටම් උඹේමයි වැරද්ද බෝනට වැඩි මහන්සිලා තියෙනවා. හැබැයි මට හිතෙනවා මටත් ඒක කියා ගන්න වෙනවයි කියලා. මොනට වැඩි කතා කරන්න කියලා උගුර ගිහිල්ලා. ඒ මොනවාක්වත් නිසා නෙවෙයි ඒ තරම්ම අවශ්‍යතාවයක් තියෙනවා කාන්තාපක්ෂේ ඒ නායකත්වයේ. ශිෂ්ට වයම සෑහෙන ඇත්තටම කියනවා මේ බ්‍රහ්මංශ ස්වාමීන් වහන්සේ සෑහෙන බලාපොරොත්තු තිබ්බ චරිතයක්. විපස්සනාවත් හොඳයි, නායකත්වයත් හොඳයි. උඩට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ මම ඇහුවට පස්සේ ඇත්තට මට මට ඉතින් මම ගියා වඳින්න. මම යාට මයි ළඟට ආවිල වඳින්න බැරි නිසා මට ආරාධනාවක් කිව්වා ස්වාමීන් වහන්සේ වඩින්නේ මෑණියෝ පුදුමාකාර ගෞරවයක් තියෙන ඔබ වහන්සේ කෙරේ එන්න බෑ. පර්ත් කියලා පස්සේ මම කාමරේට ගියාට පස්සේ අනේ වැඳ වඳින්න ඉඳ ගන්න බෑ. ඉතින් මම ගාව සතුටින් ඉන්නේ කියලා. මම නම් කරපුවත් වැටි ගන්න සතුටින් ඉන්නේ කියලා කිව්වා. ඒ නිසා එහෙම කලාතුරකින් එහෙම චර්ිත තියෙනවා. ඡායක් කළ බලමු. බුද්ධ ධාතනයකට වැඩ කරන්නේ ලාභයට සත්කාරයෙන් නෙමෙයි. සමත භාවනාවේ සමාධියකින් පසු විදර්ශනට හැරෙන්නට විය. කය වේදනා එකවර දැට පටන්ගත් නිසා. එවිට කායන වසනාව වඩන්නට ශරීරයේ ධාතු කොටස් ගැන මෙනෙහි කළා. පොළව තද වී ඇති මේ ධාතු කොටස් පොළවේ තිබෙනවා. පොළවේ කවදා හෝ පොළවට කවදම කවදා හෝ යට වෙනවා. මගේ ශරීරයත් මේ විදිහට ධාතුන් තිබෙනවා. ඉන්පසු වේදනාව ගැන මෙනෙහි කළා. ශරීරයේ වේදනාවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට බැලුවා. ඒ සියලු වේදනා ඇතිවන්නේ මානසික බව තේරුම් ගත්තා. ස්වාමීන් වහන්සේ මේ ක්‍රමේ හරිද? හැබැයි මට නම් එච්චර මම මේ ගැන විස්තර කරන්න යන්නේ නමුත් මේ සමත භාවනාවකින් කින් සමාධියකින් පසු විදර්ශනාට හැරෙන්නට විය කියන වාක්‍ය මට ටිකක් විස්තර කරනවා මට කිය හැකි හරි හරිද වැරදිද කියලා. මේ ඉස්සරහට දෙන උගු හුදු මනෝවිකාර වගේක් සමත භාවනාව කියලා මොකක්ද අදහස් කරන්නේ නැත්නම් සමත භාවනාවකින් සමාධියකින් නැත්නම් සමත සමාධියෙන් කියලා පසු විදර්ශනාට හැරෙන්නට විය කයේ වේදනාව එකවරම දැනෙන්න පටන් ගත් නිසා. අන්න ඒක නිසා මේ සමත සමාධිය කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්න කරන එක විස්තර කරනවා නම් මම හිතනවා මට පුළුවන් වෙයි කියලා මම දන්න හරියෙන් මේ සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මේ තියෙන දේවල් නම් කරපු දේවල් වගේක් මේ එකක්වත් මට අනුමත කරන්න බෑ. මොකද භාවනා කියන්නේ කෙරෙන දෙයක්. කරන දෙයක් නෙවෙයි. නමුත් මේ මේ සමත සමාධිය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අමාරු ඉස්සරහට යනවා. ඉතින් කවුරු හරි කැමති නම් මේ ප්‍රශ්න ලියපෙන්න ඒක ඉදිරිපත් කරන්න අපිට පුළුවන් ඉදිරියට ඒක සාකච්ඡා කරන්න. සයනස මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාවදී සමාධිය හොයති උනා. ආ පස්සේ ඒක පාට ඒ සමාධිය ගතිය අඩුවේ වෙනවා. ඊට පස්සේ මුල ඇඟේ ඉන්න පදන වේදනාව. ඒක අන්තිමට කඩ වෙලා කියන කොටස විශේෂයෙන්ම පදන දෙදෙනා. ඒ දෙපාර මේ සංකර කය ගැන මෙහි කරා. එතන අපි දවලුත්වේ ප්‍රශ්නේ ගත්තා කිට්ටුවෙන්. ඉතින් ඒක සඳහා ඒ සමත සමාධිය විපස්සනාට හරවන්න සම සමාධිය ඉවර වෙනකන් ඉන්න එපා. ඊට පස්සේ පරාජයක් ඔතන තියෙන. ඒ කියන්නේ සමාධිය කැඩිලා ඇති වෙන වේදනාවක්. ඒ වේදනාව විපස්සනා කරනවා කියලා කියන්නේ වේදනාව කෙරේ ද්වේෂය පහළ වෙන්න ඉඩ තියෙනවා. නිසා හොඳම වැඩේ තමයි සමත සමාධිය දියුණු කරන්න ඕනේ පැයක් එකමාරක් විතර යනකම්. කියන්නේ ධානියක් හෝ සමත සමාධියක් තියෙන එක පැයක් එකමාරක් කරන දියුණු කරලා තමන්ට විදර්ශනා කරන්න ඕනේ නම් ඒ කර යුත්තක්ම නෙවෙයි. නමුත් කරන්න ඕන නම් කරන්න තියෙන්නේ පැය එකමාරක් ඉන්න පුළුවන් එකේ පැය භාගයෙන් අදිෂ්ඨානය නැගිටිනවා. නැගිටින පස්සේ ඊටු ටික වේදනාව නිසා නෙවෙයි විපස්සනාට යන්නේ. සමන්ට සමාධිය අතීතර සමාධියක් තියෙනවා. අතවාසියක් තියෙනවා. අන්නේ අතවාසියේ ක්‍රම දෙකකට විපස්සනා නක් ගන්න පුළුවන්. එකක් තමයි ආනාපාන සති භාවනාවක් වගේ එකක් නා. අතර ඒක මෛත්‍රී භාවනා එක කරන්න බෑ. ආනාපානෙටම ආයෙ හිත දාලා රූප ධර්ම අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ වායු පොට්ටබ්බ ධාතුවම අරමුණු කරමු. නැත්තම් සමාධියේ ඉන්නකොට පහළ වුණා වූ විතක්ක ਵਿਚාර පීචසුඛ ඒකග්ගතා කියන ධානාංග මොකක් හරි මතුවෙන එක අල්ලන්න පුළුවන්. ඒවා නාම ධර්ම. තියෙනවා. ඒ නිසා සමත සමාධියකින් නැගිටපු යෝගාවචරය අතවාසියක් සහිතව ඉන්නවනම් නීවරණ තාම ඇවිල්ලා නැහැ. හැබැයි සමාධිය නිග්ම වෙලත් නැහැ. නිමග්න වෙලත් නැහැ. නැත්තම් විද අර්පණ සමාධියකත් නෙවෙයි ඉන්නේ. උපචාර මට්ටමක් තියෙනවා. කිට්ටුක නිවරණ ඇවිල්ලත් නැහැ. එතකොට පුළුවන් තිබුණු සමාධියේ විතක්ක ਵਿਚාර පීසුකේක කතා කියන නාම ධර්ම හෝ ආනාපානය කරපු එකන රූප ධර්මෙන් දෙකකින් එකට යනවා. ඒක නිසා වේදනාව එනකන් හිටියයි කියලා කියන්නේ සමාධිය නැට්ටටම ගෙවිලා ගිහිල්ලා. ඊට පස්සේ වේදනාව දිහා බලනවා කියලා කියන්නේ මේ කරන්න දෙයක් නැතිකමට කරන දෙයක්. ඒක පිළිබඳව මහසි සයදෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සමාධි වල අණුව බලනකොට පුද්ගලයන් තුන් කොටසකට කඩන්න පුළුවන් හොඳට සමාධිය පුරුදු කරපේකනට අඩුම ලංශ විනාඩි 45ක් විනාඩි 45ක් ඉන්න පුළුවන් විනාඩි 45න් පස්සේ සමාධිය කැඩලා යනවා මධ්‍යස්ථ පුද්ගලයා ජාත්‍යක් කියන විනාඩි 45ත් එකහමාරත් අතර ප්‍රදේශයක් විනාඩි 45 යනවා එයාට දැනෙන්නෙම නැහැ එකහමාර යනකොට ඉවර වෙනවා උත්කෘෂ්ඨ වශයෙන් සමාධිමත් පුද්ගලයා ඉන්නවනම් පැය එකහමාර පන්නලා තමයි පැය 3 වගේ ඉන්න පුළුවන් ඒ අනුව බලනකොට ටිකක් භාවනා කරපු ඕනම කෙනෙකුට විනාඩි 30 මහායාන කියන 35යි කියලා. මහසීසයඩෝනි අතර මේවා නිකන් ඉලක්කම් 45ක් විතර ඉන්න පුළුවන්. ඒ අල්ලගත්ත ගමන් කාන්දා ශක්තිය විනාඩි 45ක් විතර අල්ලා හිටනවා. ඊට පස්සේ ඇඟ ඉතින් නලියනවා, වේදනාව එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර සමාධිය කෙවිලා. එහෙමනම් Taman ඉස්සලා මේක පරීක්ෂණ කරලා බලන්න ඕන මට 35 දාල්ලාන්නේ 45 කියලා. 45 අල්ලන වෙලාවට පුරුදු කරලා ඒක Tamanගේ ප්‍රශස්ත මට්ටම පුරුදු කරලා 20 කින් විතර නැගිටිනවා. ඒ කියන්නේ අදි උත්හානේ වෙන්න ඕන. ඔය තාක්ෂණික වචෙන් උත්හානේ වෙලා බලන්න ඕනේ මම දැන් හිතට පහළ වෙන්නේ ත්‍රිගුණ සමාධියේ ධානාංගද එහෙනම් කරගෙන ගිය භාවනාවේ ආනාපාන වගේ එකක් නා රූප කර්මස්ථානද කියලා නාම රූප කර්මස්ථාන දෙකේ ඕන එකකින් විපස්සනාට බැස ගන්න පුළුවන්. එහෙම නැතුව මේ අර කායනුපස්සනාවේදී මේ කියලා තියෙන විදිහට මේ තදගති වැටහීම ඊට පස්සේ වේදනානුපස්සනාවන යෑම මෙහෙවීමක් කියන එක. ඒ මෙහෙවීම තුල සංස්කාර පහළ වෙන්න ඉඩ තියෙනවා. චේතනා පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ චේතනා පහළ වුණා නම් ඒ කියන්නේ අනාකූල ප්‍රවාහය ආකූල කිරිල්ලක් කරලා තියෙනවා. නිකන් නිසිනින්ද ගලන චිත්ත සම්තතිය මේකෙන් මේකට ඵලයක් මේකෙන් මේකට ඵලයක් කියලා හැසිරවීමක් කරා නම් ප්‍රශස්තම දේ වෙනවද නැද්ද කියන්න බෑ. ප්‍රශස්තම දේ නම් මතුවේ නැහැ කියලා බලන්න ඕනේ. මතුවෙනවා කියලා කියන්නේ ධානාංගද මතුවලා එන්නේ ආනාපානද මතුවලා එන්නේ කියලා බලලා ඒ අනුව ගියානම් චේතනා නැහැ. එහෙම නැත්නම් මෙනෙහි කිරීම මනස මෙහෙවීමක් නැහැ. එතකොට අපි ආරසයි. මෙහෙවීමක් ආවනම් නමුත් මේ ලියලා තියෙන වචන වල කියවෙන්නේ මේ ඒක පරීක්ෂා කරන්න ඕන. මේක මේ තියෙන වචන වලක් බලන්න මම නැවත වචන කියනවා ඒ ඉංග්‍රීසියෙන් හැදෙන්නේ මේ තමයි හැටි මේක ඒ කියන්නේ Taman Taman ගැන මේ විවේචනාත්මක වෙන්න කායනපස්සනා වඩන්න ශරීරයේ ධාතු කොටස් ගැන මෙනෙහි කළා ඒ කියන්නේ පහුරු කාලා තියෙනවා ධාතු කොටස් පිළිබඳ පහුරු ගැමක් වෙලා තියෙනවා පොළොව උඩ තද පොළොවේ තද වී ඇති මේ ධාතු කොටස් පොළොවේ තිබෙනවා පොළොවටම කවදා හෝ යට වෙනවා ඒක සංකල්පනා මගේ ශරීරය මේ විදිහට 13 තිබෙනවා. ඊපසු වේදනාව ගැන මෙනෙහි කළා. ශරීර වේදනාව අනිත්‍ය දුක් අනාත්ම හැටියට බැලුවා. මේක මේ මම කියන විදිහට කියනවනම් මම මේ බලනකොට මට 13 ගුණ ප්‍රකට වුණා. මෙනෙහි කළා නෙවෙයි. ප්‍රකට වුණා නම් අන්න මම චෝදනා කරන්නේ. ප්‍රකට වෙනකොට Tamanට වැටුණා නම් මේ 13ත් එකයි මේ පොළවේ තියෙන 13ත් එකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි කුමාරට සඳහන් කරන්නේ අජ්ජත් පටවි ධාතු, බාහිද්දා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. රාහුලේ මේ ඇතුළෙත් තියෙන පටවි ධාතු, පිටිත් තියෙන පටවි ධාතු, පටවි ධාතු බමනයි. අජ්ජත් බාහිද්දා සීමාව කඩලා ගියා. කඩලා ගිය බවට වුණා නම් බැලුමක් තිබුණා පුපුරලා ගියා. තුවාලයක් තුවාලයක් පුපුරු ගගා තිබ්බ සරව පිපිල සරව ගියා වගේ තමයි තියෙන මේ ධාතු කියලා අල්ලගෙන බදාගෙන තියෙන්නේ මේ මගේ කියා ගන්න මේ දෙතිස් කුණපේ තමයි. නමුත් පිට තියෙන්නේ ධාතු. ඒ වගේ වුණා නම් ඒක සිද්ධ වෙන දෙයක් බලපු විදියක් නෙවෙයි. එහෙමද යොමු කිරීමක් නෑ මෙහෙවීමක් නෑ. ඒ වගේම ඉන්පසු වේදනාව ගැන මෙනෙහි කළා සැපේ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට බැලුවා. වේදනාව දිහා බලනවා මිසක් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවායි කියලා කියන්නේම නොදකින් නොබතම් බැලමක් කියලා මම චෝදනා කරනවා. වේදනාවේ පෙරලිමතිය දකින්න. එහෙම මිසක් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේම මේකෙන් ඵලයන් ඵලයන් ඵලයන් කියන එක තමයි. අයි පෙනුනනම් කමන්නේ. පෙනුනනම් කමන්නේ. ඒක වේදනාව පෙරලි ගතිය. කියලා තියෙන විදිහත් ඇරදී මම නැවතත් අවධානය කරනවා භවනා භාවනා කරනකොට ඔන්න විදිහේ මෙහෙවීමක් තියෙනවා නම් ඒ නිසා මම මේකට දෙන ක්‍රමය තමයි වැලයන් හැටියට මැස්ස ගන්නවා මිස මේ හිම තමයි හඳුන්නේ. අයෝ එනවනම් එහෙම ලියන්න ඕන. එහෙම ලියන්න ඕනේ. එහෙමනම් මම මේකට ඇද ඇද පතුරු ගහන්න යන්නේ. එතකොට මේ තීරුම් ගත්තා මේ ක්‍රමේ හරිද කියලා සැකයක් කවදාකවත් එන්නේ නැහැ එන දේ බැලුවා. ක්‍රමේ හරිද සැකයක් එන්නේම තමයි මේක හසුරවන්නේ කියලා. හැසිරෙවුවා නම් මම අයිනේ රිංගලා තියෙනවා තණ්හා මාන විශේෂයෙන්ම දික්ටි රිංගනවා. ඒ නිසා බලන්න ඕනේ එන තාලේ. ඒ කියන්නේ යථාපාකටන් විපස්සනා විනියෝසෝ යමක් ප්‍රකටද ඒති විපස්සනාට බැස ගන්නවා මිස කිසිම දෙයක මම ඔය මේ පිටකොට්ටි ගිහිල්ලා මට මතකයි සතිපට්ඨාන භාවනා කර අපි බණ බණන පන්ති 20 ගණනක් තිබ්බා. සතිපට්ඨාන ඉවරනකොට ඒකට සම්බන්ධ වෙච්ච එක උපාසකම කෙනෙක් ඇවිල්ලා කිව්වා මම මේ 27ම කියුවා. ඒක කිසිම තැනක ඔබ වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගලන්න කියලා නෑ අපිට මේක. හැබැයි කරනකොට වැටෙනවා කියන්නේ. මේ විදිහට භාවනා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙනවා කි මුළු සතිපට්ඨානම කරනකොට කිසිම තැනක බලන්න කියලා නෑ. නැති තැන තියෙන තැන තියෙන ඔය සොත් සීල සූත්‍රේ සුත සූත්‍රේ වගේ තැන්වල රූපං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ බලන්න කියලා තියෙනවා සතිපට්ඨාන හොඳට සතිය වෙන්නකොට ඒක ඒ තාලෙන් පේනවා ඒක ඔරිජිනල් ඒක කිසියම් කලාවක් නැහැ බැලුවොත් පේන එක අපි කියනවා conditioning of the mind කියලා හිතක තත්ත්ව තත්ත්වගත කරනවා ඊට පස්සේ ඒක කල් යනකොට එම් පේන්න පටන් ගන්නවා තමයි ඒක හිතන්න අමාරුයි කො ඇත්ත වෙන දෙයක්ද නැත්නම් හිතේ තත්ත්වගත වීම නිසා පේන දෙයක්ද ඔටෝමැටිකලි එනවා ඔටෝමැටිකලි එනවනම් සැක උපදවන්න මේපා ක්‍රමේ හරියට වැරදි කියලා මොකද ස්වභාවයෙන් එන රිවිලේෂන් එකක් නේ ඒකට ඊට දෙන්න ඕනේ තමයි මෙහෙවුවොත් තමයි අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ මම හරියටියට මෙහෙවලා තිබුණා නැති කියලා භාවනාවේදී ඇත්තට විපස්සනා ගියාට පස්සේ මෙහෙවීම කියන වචනේ සංස්කාර වලට සම කරන්නේ මෙහෙ වැවුව සංස්කාර වැඩෙනවා. චේතනා. මානසිකාර. එහෙම නැත්නම් will, volition. ওই දෙකත් එක තමයි තියෙන්නේ. පස්සම්බයං කාය සංකාරං, පස්සම්බයං චිත්ත සංකාරං අපි කරන්නේ. volition එක පුළුවන් තරම් අඩු වෙලා නැතිම නැති කරන්න බැහැ. අඩුම වෙලා කොහේ යන්න හරි. යන්න ඇරලා ඒක බලන්න එක තමයි අපි උපරිම නැත්තම් දක්ෂම නැත්තම් ශ්‍රේෂ්ඨම විපස්සනාදී සිදු වෙන්නේ වැල යන හැටියට මැස්ස ගන්න එක තමයි. මම ඔක ලියලා ඥානන් සාන්තේ පැනලා ඉවර තියුණා මට. මේ ඔබ බඹයක් විතර මැස්ස ගහන අතර බඹලෝකේ කියලා තමයි නතර වෙන්නේ. එහෙම හරියන්නේ නැහැ මේක මෙහෙවීමක් තියෙනවා කියලා. ඇත්ත මුලදී නම් මෙහෙවීමක් තියෙනවා අන්තිම ගානකොට යන හැටියට බලන්න ඉඳලා තියෙන්නේ. ඒක තේරෙනවා සාමාන්‍යයෙන් දැන් ඉස්සෙල්ලම දැන් දුතුමනේ දැන් දාසු ගැන හිතුවනේ ඊට පස්සේ මම පිටින් යන වේදනාව ගැන එනකොට දැන් මෙතන සාමේ පොළවේ එහෙම එකක් නැහැ දැන් තමන්ගේ එතකොට මේ ශරීරයේ තියෙන ධාතු වෙනාට දැන් වේදනාවකුත් වෙනාට වේදනාවේ ඉන්නේ මනසට රූප රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරු වීමක් වෙනවා. අය රූප ධර්ම හොඳටම ගෙවම් කරුවට පස්සේ තමයි රූප ධර්ම හොඳට හේම කරනයි කියලා කියන්නේ හේම කෙරුවට පස්සේ තමයි ඉබේම හිත නාම ධර්ම වලට යන්නේ. ඒක ස්වභාවයන රූප ධර්ම කියන්නේ ගොරෝසු જાතියක සියුම් කරගෙන සියුම් කරන යනකොට හිත හිතේ පින වැඩෙනවා හැකියාව වැඩෙනවා නාම ධර්මගේ සියුම් දෙයක් හසුරුවන්න. එහෙන් බැරි වුණොත් හසුරුවන්ට ගියට හරියන්නේ ධර්මානුකූලවම හිතේ තැම්පත් ගතියක් රූප ධර්ම පිළිබඳව දක්ෂකමක් ඇති වුණාට පස්සේ ස්වභාවයෙන්ම නාම තියාවට හැරෙනවා. ඒක ඒකනම් මේ තර්කානුකූල වුණත් හිතා ගන්න පුළුවන්. රූප දිගේ හොඳටම සියුම් තත්ත්වවලට ගියාට පස්සේ තමයි හිත නාම ධර්ම දෙයට ඇරෙන්නේ. මොකද නාම ධර්ම සියුම් නිසා. සම්බුද්දස්සේ වාසේ මේ සඳහන් කරා වාසේ සඳහන් කරා මේ භාවනා කරන කිසිම දෙයක් ගැන මේ භාවනා කරන කිසිම දෙයක් ගැන ප්‍රාර්ථනා කරනවා. දියුණුවක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. දියුණුවක් ප්‍රාර්ථනා කිරීම හොඳ නැහැ. මේක පිළිබඳව සම්බදම්ම මූලපරියාය සූත්‍රය තමයි අපිට නිදර්ශනයක් වශයෙන් ගන්න තියෙන්නේ. පටන් ගන්නකොට නම් ඇත්තටම අපිට මේකට කියන්නේ motivation කියලා. ඉංග්‍රීසියෙන් motivation කියලා කියන්නේ සිංහලෙන් මොකද්ද කියන්නේ? එල්ලයක්, පණිදියක් අවශ්‍යයි. ඒ පණිජය තමයි අපි මේ හොරකම් කර හිටු මනුෂයා දන් දෙන්න ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. සතු මරම හිටු මනුෂයා සතු නොමරන්න ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. නීවරණ සහිත ඊටක් කරන ධ්‍යාන ලබන්න ප්‍රාර්ථනා කරන මේ ඇත්තම ප්‍රාර්ථනා තමයි. මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන පණිදි කියන එක. පණිදි පටන් අර ගන්නව ගොරෝසු පණිදි නැති කරන්න සියුම් පණිදියක් ඉස්සරහින් තියාගන්න. ඒක නැති කරන්න ඊට වැඩිය සියුම් පණිදියක් ඉස්සරහින් තියාගන්න. එහෙම කරගෙන කරගෙන ගිහලා පණිදි සියල්ල ගෙවදෙමින් තමයි නිවන් කරනවා කියන්නේ. ඒ නිසා නිරෝධ සමාපත්තිය නැගිටිනකොට අපපණිහිත කියලා විමුක්තියක් අපට අම්බ. අපපණිහිත කියන්නේ පණිදි නෑ. දැන් මේ භාවනා කරන්නේ කොහොමද මොකටද ඇයි කියලා තේරෙන්නේ නැම තමයි. මේ දේට යන්නේ කියලා එල්ලේ එල්ලේ දිය වෙලා ගිහිල්ලා. ඒ නිසා භාවනාදී පමණයි තමන් බලන ඉන්නේ එල්ලේ දිය වෙන්නේ. අනිත් තැන් වල එල්ලේ ප්‍රකට වෙනවා. එන්නේ එන්නේ එන්නේ ජය කනුව ප්‍රකට වෙනවා. මේකෙදී දියා කනුව දිය වෙලා යනවා. දිය වෙලා යනවා බලන්නත් දිය වෙලා යනවා. භාවනා ක්‍රමයක් දිය වෙලා යනවා. ධර්මයක් දිය වෙලා යනවා. අන්තිමට විමුක්තිය විතරයි තියෙන්නේ. ඒ නිසා සම්මා පණිදී කියන එක මංගල කාරණාවක්. සම්මා පණිදී වෙන්නේ මොකද්ද? ලෝකයා ගොරෝසු දේවල් ප්‍රාර්ථනා කරනවා. ආමිෂ සැප. භාවනා කරන එක හිතන ආමිෂ සැපයට වඩා හොඳයි නිර්ආමිෂ සැප. හැබැයි ඒකත් පණිවිඩයක්. ඒ කියන්නේ නිර්ආමිෂ සුඛ කියන්නේ නිර්ආමිෂ සුඛයටපත් වෙලා ඒක ආවට පස්සේ කල්පනා කරනවා මේක බුදුජානක පහලින් ඉස්සෙල්ලා තිබුණා. බුදුජානක අපිට දුන්නේ අවේදිත සුඛේ. විඳින් නැති එකක්. ඒක මතේ නිර්ආමිෂ සුඛ ප්‍රතිස්ථාපනය කරනවා. එහෙම නැත්නම් සියුම් ප්‍රනිධියක් මාර්ගයෙන් ගොරෝසු ප්‍රනිධිය අයින් කරනවා. අයින් කරන අයින් කරන අයින් කරන යනකොට ප්‍රනිධිය ගෙවිලම ඉවර වෙලා දාන එක තමයි. ඒ නිසා ආරම්භයේදී ප්‍රනිධියක් අත්‍යවශ්‍ය කුසල ඡන්දය, සද්ධාව, ඒ තේරම ප්‍රනිධි. මොකද ඉහළට ඉහළට යනකොට යනකොට යනකොට ඒවත් තුනිය වෙන්න පටන් ගන්නවා. ඒකම තමයි අපිට තියෙන්නේ අනාගත ප්‍රාර්ථනා නැහැ බා යෝගාවචරේකට. සම්මා පණිති නැත්තම් අපණිහිත ශුන්්‍යත විමුක්ඛ නැත්නම් අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා විමුක්ඛ තුනක් කියනවනේ. අනිමිත්ත කියලා කියන්නේ හිත ඒ තරම් වේගයෙන් වැඩ කරන නිසා චිත්තක්ෂණ දෙකක් එක දෙයක් දකින්නේ නැහැ. නිමිති කරගන්න අරමුණු කරගන්න දෙයක් නැහැ. මේ නාම මේ රූප මේ වේදනා සංඥා මොනවාක්වත් ලේබල් කරගෙන ඉන්න වෙලක් නැහැ. එන්න පාර වේගෙ යනවා. එන්න තරම් වේගෙ යනවා. ඒකට නිමිති කරන්න දෙයක් නැහැ. අපණීට මම මේ ලබන්නේ අවල් තැනට යන්න කියලා එහෙම තැනක් නැතු වෙනවා. මොටිවේෂන් එකක් නැති වෙනවා කියලා කියන්නේ. ඉතින් ඇත්තට මේ යෝගාවචරයට බුදුහාමුදුරුවෝ කියනවා මහා පුරුෂය කියන්න වටනයි කියලා ආජාඤ්‍ය පුරුෂය කියලා කියනවා. මොකද එයා භාවනා කරන මොකටද කියලා. එයාට තේරෙන්නේ නැහැ. එයා බලන්නේ මායයට තේරෙන්නේ නැහැ. දෙවියන්ට තේරෙන්නේ නැහැ. බ්‍රහ්මියෙකුට තේරෙන්නේ නැහැ. නමෝ තේ පුරුෂාජඤ්ඤේ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිස්සාය ජාය යමෙකුට තේරෙන්නේ නැත්තම් යමෙක් විශ්ේ මේ අහවල් දේ සඳහා මෙයා භාවනා කරන්න කියලා තේරෙන්නේ නැත්නම් අන්න ඒ උන්වහන්සේට নমස්කාර වේවා. ඒ මොටිවේෂන් එක දී වෙලා යනකොට. එතකොට තමයි මම යට ඉන්න තැනක් නැති වෙන්නේ. මම ය නැතරෝම කොක්ක ගහන්නේ මොටිවේෂන් එකත් එක්ක. මම ය ඉන්නේ සංස්කාරات එක්ක. මොනවා හරි සංස්කාර මේ අපේ ප්‍රාර්ථනාවත් මම මේ සඳහා යන්නේ කියලා ඒක තමයි ඊගා භවයට අපි ඇදගෙන යන්නේ. ආය සංසාරයක් ඇති කළ දෙයක් පුංචුණත් ලොකුණත් ඒයි. නිසා ඒ වේදිකාවේ ඝනපාවල භව ගොරෝසුකම ඉන්දියෙන් ගෙවෙනවා නම් Tamanට. ආමිෂ ප්‍රීතිය, නිර්ආමිෂ ප්‍රීතිය, නිර්ආමිෂ ප්‍රීතිය, අවේදිත සුඛේත වගේ යන ගතිය පේනවනම් ඒ කියන්නේ ප්‍රනිදි ප්‍රාර්ථනා සංස්කාර මම මේක කරමි කියන අද දැඩිව ගන්නෑ. එන්නේ හරිය ගියත් හොඳයි වැරදුනත් හොඳයි කමක් නැහැ. යන්න අන්න එකයි කරේ. ඉතින් ඒක අර මේ මුලදී නැතුව බෑ. අගතිය ඇතුව බෑ. අන්නේ වෙලාවට ගියර එක කොයි එක ගියර එක දාන්න කියන එක ඇත්තම වැදගත් දේ භාවනාව. ඒකයි නමුත් බුදුරජාණන්සේ කිසිම වගකීමක් ගන්න නැහැ කියලා දෙන්නේ. හරියට මෙන්න මෙතනදී මේක නිසා මේක අයින් කරපන් කියන එක ඔබ තේරුම් අරගෙන ගියොත් හැම චිත්තක්ෂණෙම නිවන් දොරටුවක්. හැම අවස්ථාවෙම බලන ගුරුසු දේ සියුම් දේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක දෙවෙන්නේකට තේරෙන්නේ නැහැ. බුදු කෙනෙකුට විතරයි තේරෙන්නේ මේ මනුස්සයා එන්නෙන් අයින් කරමින් යන්නේ කියලා. අනිත් මිනිස්සු තමයි මේක අනාන ඒකමනේ මේ මිනිස්සයා කරන්න කියලා අල්ලපු ගෙදර මිනිහත් බයිනවා. ගෙදර මිනිහත් බයිනවා. භාවනා කරන මිනිස්සු ඔච්චර කේන්ති යන්න පුළුවන්ද කියලා. භාවනා කරන මිනිස්සු මෙව්ව මෙහෙම අල්ලන්න පුළුවන්ද කියලා. හුඳලාට මෙලෝ හසරක් නැතුව දොඩවනවා. අපි දැනගන්න ඕනේ අල්ලනවා තමයි. නමුත් අල්ලන්නේ ඊට වඩා ගොරෝසු දෙයක් අතාරින්නයි. ඉනිමකට උඩ උඩ ඉනිමගේ උඩ ධාරය ඇල්ලුවේ නැත්නම් යටෙන් කකුල උසන්න බෑ. දකින්නකොට උඩ ඒක අල්ලගෙන ඒක හයියෙන් අල්ලගත්තම යට කකුල අතාරින්න බෑ. ඊට පස්සේ ඊට උඩ කැල්ලුවේ නැත්තම් ඊ කකුල අතාරින්න බෑ. ඒ නිසා බලනකොට වෙන්නේ ඉනිමගේ යන මිනිහ අල්ලනවා සැර වැඩි කියලා. අල්ලනවා තමයි. ඒ මොකද යට ඒක අතාරින්න. ඒ නිසා මුළු ගමනේම තියෙන්නේ ගොරෝසු තේ සියුම් දේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන. ප්‍රතිනිධියත් ඉච්චා. මේක හරි අමාරුයි. මම දැක්කා ප්‍රොෆෙසර් පද්මශ්‍රී උත්සාහ කරලා තිබුණා ෆ්‍රොයිඩියන් සයිකොලොජි එකත් එක්ක අල්ලලා බුද්දිස් සයිකොලොජි එකේ කොහොමද මේ මොටිවේෂන් එක ගන්න කියලා. මොටිවේෂන් කියන්නේ එළවුම. ඒක බුදුරජාණන් කියන්නේ ප්‍රයෝග කියලා. නිවනට කියන්නේ ප්‍රයෝග පටිප්පස්සම්බ කියලා සියලු ප්‍රයෝග අතහැරලා දාන්න. කිසිම දෙයක් සඳහා මේ මේ මේ අහවල් දෙයට යන්න හදනවා කියලා එල්ලේ නැති වෙනවා කියලා. ඉතින් පිස්සා තමයි. ඒ කියන්නේ පිස්සා තමයි. ඉසරත් නැහැ මේ මෙහෙම බැලුවට ඇහැ එල්ල වෙන දනන ඔය කරපු කරප ඉන්න එල්ල වෙන්නේ නැහැ කියලා. රහතන් වහන්සේගේ දිහා බැලුවත් ඒක විනිවිද දකින්න මිසක මේ ඒ තියෙන දේ පේන්නේ නැහැ. උන්වහන්සේ දකින්න එක විනිවිදලා. පිස්සත් ඒ වගේ පිස්ස විනිවිදනේ පාවෙන ඇද්ද එකක් තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන තමයි රහතන් වහන්සේලාත් ඉන්නේ පිස්සොත් ඉන්නේ. ඒක හැම තැනම තියෙන ස්වරූපයක් තමයි. ඕන විශේෂකට හරීම ප්‍රියයි භාවනා මධ්‍යස්ථාන. නික්ලේශී කට්ටියටත් ඔය කවුරු පිස්සු ගෙලියත් ඔහෙ වැටිලා ඉන්න භාවනා මැදයන්ට ඇවිල්ලා ඒ පිස්සන් ඉන්නේ දැන්නේ. හරි අමාරු. හොඳ පොතක් තියෙනවා Saints and Psychopaths කියලා. විල් හැමිල්ටන් ලියලා තියෙන මාත් එක භාවනා කරා ඌ ලයිස්තු හදලා තියෙනවා. රහතන් වහන්සේගේ ගුණ, පිස්සගේ ගුණ මෙච්චරලු වෙනස ඉතින් අරක උඩයට මාරිලා තියෙනවලු එච්චරලු වෙනස එකම ගුණ ටික තියෙන කියලා කියනවා. පිස්ස අන්තිමට කරනදී රහතන් වහන්සේ ඉස්සලම කරනවා. රහතන් වහන්සේ ඉස්සල්ලාම කරන දේ පිස්ස අන්තිමටම කරනවා. එච්චරයි. ඒ ලිස්ට් එකයි පොත ඉවර වෙන්නේ ලිස්ට් එක හදලා. කාටවත් අල්ලන්න බෑ මේ මේ මේ මේ මිනිස්සයා මේ භාවනා කරලා දිනු වෙලාද පිස්ස වෙදිලාද කියලා. ඒ මිනිස්සුද බෑ. මිනිස්සුද බෑ. ඒක ලස්සන කතාවක් මම ඈතකදී බල වුණා මේ මයිකල් ඒ කියන්නේ ඒ පොත දැන් සිංහලට දාලා තිනවා තාත්තයි පුතයි පුතා ටිබෙටන් මහමුදුර කෙනෙක් තාත්තා ග්‍රීක ෆිලොසොෆර් කෙනෙක් එතන මෙයාත් ඉස්සලා ඒ ක්‍රිස්තියානි ආගමේ හිටියේ. මෙයා දලයි ලාමා හම්බෙලා දැන් ඇත්තටම දලයි ලාමා තුමාගේ පරිවර්තක වශයෙන් වශයෙන් ලෝක ප්‍රසිද්ධ කටයුතු කරනවා. ඒ පියා සහ පුතා අතර සංවේදනයක් ඇති වෙනවා. පියා වෙනස් කරන්නෙත් නැහැ මතේ පුතා වෙනස් කරන්නෙත් නැහැ. බොහෝම ලස්සන දෙන්න මේ මේ ශක්කුඩි ඉස්සලා සාකච්ඡා කරන ඔක්කොම ලියවිලා තිනවා. ඒක සිංහට දාලා තිනවා පොත. ඒකෙදි මයිකල් වෙන්න ඇති මට මතක නැහැ හොඳ ලස්සන ලස්සනමක් තියෙන දැන් ඉතින් ටිබෙටන් නම වෙනස් ඇති මම ඇත්තටම මේව කතා කරන්නේ මේ ආගම් වලට පහර දෙන්න නෙවෙයි නමුත් නිදර්ශනයක් වශයෙන් මේ පොතේ තියෙන නිසා මට බයන දෙයක් නැහැ යා කියනවා කතෝලික ආගම විසින් මෙතුවාකල් සාන්තුරු මෙච්චර ගාණක් ප්‍රසිද්ධියටපත් කරලා තියෙන උත්හාණය කරලා තියෙනවා ඒ ඒ නම් කරන ලද සාන්තුරුන්ගේ 150ක් පිස්සෝ 150ක් ධානලාභී කියලා ඒකයි ඒගොල්ලන්ට මේ අතිරේක ශක්තිය ලැබිලා තියෙන්නේ. ඒකල පෙන්නලා තියෙන මෙන්න මේ පුද්ගලයා තුළ තියෙන මෙන්න මේ පිස්සුව. මේ පුද්ගලයාට තිබිලා තියෙන යම් බෙතන් මේ සාන්තුරේ මෙයාට තිබිලා තියෙන සයිකොලොජිකලි මෙන්න මේ ඩිසෝඩර් එක. මේ කට්ටිය ධ්‍යාන කරලා ඉහළ මට්ටමට ගිහලා තියෙනවා. කියන්නේ දෙකොල්ලම සාන්තුරු. ධ්‍යාන භාවනා ඊටම දිනු සමතේ හෝ පිස්සු. නිසා මේක සූදු කෙලිලක් තියෙන. ඒ කියන්නේ මේ භාවනාව කියලා කියන්නේ ඉච්චර කරකොල අතාරිනවා. ඉතින් ඕනේ කරකොල අතාරියට බැල්ල ගැහුවා බඹරේ වගේ. ඉතින් ඇත්තට ලොකු සාංශය ලියලා තිනවා මෙච්චර උතුම් වැඩ කරන කට්ටියට ලෝකයා භාවනා පිස භාවනා පිසයි කියලා කියන එක මම නම් හිතන එක වටිනවයි කියලා. මොකද යෝගාවචරය කරන වැඩේ අම්මට තේරෙන්නේ නැහැ තාත්තට තේරෙන්නේ නැහැ ගුරුවරට තේරෙන්නේ නැහැ දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒ මනුස්සයා නමුත් දේවකාරික රාජකාරියට වැඩිය බෞරවෙන් කරනවා මේ. ඒ අර හන්දියක හිටියලු මේ කියන්නේ ප්‍රධාන නගරයක් මැද තියෙන ගඟක් ළඟ මිනිස්සෙක් බිල්ලක් බාගෙන ඉන්නවා. ඉතින් මේ මිනිහා වරින් වර උස්ස උස්ස බලනකොට ඒක කොක්ක කෙලිල්ලු තියෙන්නේ. බිලි කොක්කේ කෙලි මේ ඇද වෙලා නැතුළු බිල්ල. ඉදි කට්ටක්ලු ගැට ගහලා තියෙනවා. ඉතින් මං බොහොම සීරුවේ මේක දිහා බලනවලු ආයෙ දානවලු. ඉතින් ළඟ ඉන්න මිනිස්සුකලු මිනිස්සෙ උඹ මහලු අල්ලනකොට බිලි කොක්කකට ගහපුවා. ඕකට මහලු අහුවෙනවයි. මේ කෙලින් ඉදි කට්ටයි. අර මේ මංසය මුණ දිහා බලනලු ආයෙ සීරුවෙන් අඟ දාගෙන බලාගෙන. ආයෙ පැය ගානට පස්සේ උස්සලා බලනලු. ඉතින් මේ මනුස්සයා කියලා තව කෙනෙකුට කියවලු එතන ඉන්න බලපන් අර මනුස්සයා පුදුමාකාර විදිහට රෑදවල් නැතුව අරක දාගෙන ඉන්නවා. ඉලිත්තක් තියෙන. මිලිකොක්කක් නේ. මේ මනුස්සයා කට්ටියම ඇවිල්ලා කිව්වලු මං සෝ කියපු මනස අපිත් එක්ක කෙනෙකුට මම මොලේ තියෙන මනසෙක් මම මේ කතා කරන්නේ ඔබට මාළු ඕනේ නම් ඔබට බිලිකොක්කක් දාපන් ඒකට නැත්තම් මාළුව අහු වෙන්නේ නැහැ කියලා. අර මාසේ මොන දේ බලන ආයෙත් ඉතින් ග්‍රාම සේවකට ගිහිල්ලා කිව්වා. ඊට පස්සේ ග්‍රාම සේවක ඇවිල්ලා කිව්වලු කතා කරලි වෙලා මම මේ ගමේ ග්‍රාම සේවක මම මේ කියනවට අනුකම්පාවෙන් ඉදිකටට මාළුව අහු වෙන්නේ නැහැ. ආයිදියා බලයි. ග්‍රාම සේවකල කෝරළේ මාත්‍යට කිව්වා. කෝරළේ මාත්‍යට ඇවිල්ලා කිව්වලු. දිසාහාමුදුරන්ට කිව්වා. දිසාහාමුදුරත් ආවා. මිනිහා සීරුවේ මාළු වහනවා. පස්සේ මේ ගෝසාව ගිහිල්ලා ගිහලා පස්සේ රජුරවන්ට පණිවිඩය හම්බෙලා රජුරෝ කියලා කියනවා මෙහෙම මිනිසෙක් ඉන්නවා මගේ රාජික පුදුමයි දැන් මෙච්චර මිනිස්සු වැදගත් මිනිස්සු කියලා බැත්තේ මොකද්ද මේක බලන්න යනවා පස්සේ රජුරෝ ඉතින් පෙර දවුල් අරගෙන ගැල ගහගෙන පස්සේ ගිහලා ආසනෙන් බැලලා එතප පිටින් බැලලා දැන් හිතයි ගොළු මිනිස්සු මේක මගේ රාජධානිය දැන් උඹට මේ ග්‍රාම සේවක කිව්වා පෝරලි මහත්තයා කිව්වා රටේ මහත්තයා කිව්වා කවුරු කිව්වත් හරියන්නේ නැහැ උඹ උස්සනේගේ ඉදිකට්ටක් තියෙනවා උඩ බිලිකොක්කක් ගහපන්. ඊට පස්සේ කොන්න මම මේක මාළු අල්ලන්න නෙවෙයි දැන් මේ රජෙක් අල්ලන්න දැන්. බිලිකොක්කට අහු වෙන්නේ සිනි ගහන මාළුවෙක්. දැන් අහුවෙලා තියෙන රජෙක්. ඒක තමයි භාවනා කරන යෝගාවචරය මේක දාගෙන හිටියන උගදෙනෙක් කියන මේ අනික් කට්ටිය වගේ මාළු අල්ලන්න ඉන්නේ කියලා. අපි ලාභයට සත්කාරයට නෙවෙයි මේ වැඩේ කරන්නේ. අපි කවුරු සතුරු කරන්නත් නෙමෙයි කරන්නේ. සතුරු වුණත් එකයි නැතත් එකයි. මේ වැඩේ බුද්ධ වෙනකම් කරනවා. රහත් වෙනකම් කරනවා. ඒ ලාමක දෙයකට නම් බිලිකොක්කක් ඕන කරනවා, සිනිගහන යමක් ඕන කරනවා. අපි අල්ලන්න හදන ලාමක දෙයක් නෑ. හැබැයි මාළු බාන්නෙක් වගේ තමයි පේන්නේ. උදේ හන්දෑයි සියලු වැඩ පහ තබල වෙලාවට පරියන්කය කරනවා, වෙලාවට සමතය සක්මන කරනවා, වෙලාවට ඉඳලා වැඩ කරනවා. හැබැයි මොන්නම දෙයක් හම්බෙලා නැතා. ඒවත් අරින්නෙත් නැහැ. <laughs> සියලු දෙනා කරන දෙයට වැඩිය කවුරු හරි කණ්ඩ දෙන දෙයක් කතම්බර දෙයක් කහලා ඔහේ බලන්නේ. ඉතින් පඳින්න වටිනවනේ මං කියන්නේ. ඈ බලලා කරලා බලමු රජෙක් අහුවෙච්ච දවසේ යන්න එතකොට කියාගේ අපි මේ මාළුවෙක් අල්ලන්න නෙවෙයි මේ වැඩේ කියලා රජෙක් අල්ලන්නයි මොන්නම තාලකින් හරි යමක් අපේක්ෂා කරනවා මට මේ මාර්ගඵල නැත්තම් ධාන එහෙම නැත්තම් මේ විදර්ශනා ඥාන නැත්තම් දිබ්බචක්ක දිබ්බසෝත බාණික තුච්චයි පාරයි මොනකද ඒවා මොනම දෙයක් අත කිංචනං අනාදාන දෙයක් නොවේ නේ අල්ලන්නේ නැති තැනකට යන්න හදන්නේ අපි. ඉතින් අපි මේ එල්ලයක් තියාගෙන යන්න හදනවා නම් කොහොම මේක කරන්නේ? නමුත් බුදුහාමුදුරුවෝ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කියන්නේ ඉස්සෙල්ලා එල්ල වෙන්නනවා. අර නන්ද කුමාරයාට උඩට ගිහිල්ලා පෙන්නේ දිවි ලෝකෙ ගිහිල්ලා සුරංගනාවිය. අය ඇස්සව කටවහනව දින්න වැඩි ලස්සනට කරනවා. ඊළ කියනවා උඹට මේ මේ සුරංගනය ලබන්න මහානදම් පුරාපන් කියලා. බලන්න කරන වැඩක්ද කියලා බුදු කෙනෙක් තියා නිසා මේ සාමාන්‍ය මිනිහෙක් කරන දෙයක්ද කියලා එල්ලයක් ඇති කරලා දුන්නා. අන්තිමටදී භාවනා කරනකොට දැඩිව භාවනා කරනවා ඊට පස්සේ කට්ටි අහනවලු මම්බුන් නැද්ද සුරංගනා විතා. ඉතින් මෙයාට හරි ලැජ්ජාලි වුණාට මේ බුදුහාමුදුරනේ අපේලා තියෙන්නේ. ඉතින් මිනිහා දත් දෙක කාගෙන දත කාගෙන භාවනා කරනවා. අහනවලු තාම නැද්ද සුරංගන හමුනට පස්සේ තේරුම් මේක ඔච්චමක් වෙලා තියෙන්නේ කියලා. තමන්ටම ආත්ම මේ අනුකම්පාවක් ඇති වෙලා අතර භාවනාංශා නිවන් දැක්කට පස්සේ එයාට කියලා තියෙනවා පස්සේ උප මේ භික්ෂුණී ආරාමයට ගිහිල්ලා භික්ෂුණීන්ට අෂ්ටකර ධර්මයෙන් අවවාද කරන්න කියලා පලාත් කියන සිවා. මහ ප්‍රජාපති ගෝතම ඇවිල්ලා කළු සර්වචනාංශ අද අපිට අවවාද කරන්න කියලා. ඇයි? අද නන්දහමතුරුන්ගේ වාරේ නන්දහමතුරු කවදාකවත් ඒ පැත්තට යන්නේ නැහැ. ඒ තරමටම අර ජනපද කල්යාණී එපා වුණේ සුරංගනාවිය දැකලා පුලුටු වැඳිරියක් වගේ දැන් ඒකත් එපා වුණාට පස්සේ භික්ෂුණීනුත් එපා වෙලා. නන්දාවන කතාවේ කවල ගිහිල්ලා ගිහිල්ලා අවවාද කරනවා. ඊළඟට ගිහිල්ලා නන්දකෝවාද සූත්‍රය කියවන කොච්චර ලස්සන කියලා දෙනවද කියලා වේදනාව පිළිබඳව. ඊට පස්සේ අර ඔක්කොම ලැබලා බුදුහාමුදුරන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි කවදාකවත් බලාපොරොත්තු නැති විදිහට මේ ශාස්ත්‍රික බණ ටික ලස්සනයි කියලා. ඊගාදසේ බුදුහාම වාරිය අපු බුදුහාම කියනවා යනවා අර බණම කියනවා නැත්නම් ඒ ටේප් එකම දාලා දෙනවා අනිනන්දහමතුල ඒකම නව සරිකවට පස්සේ 500ක් භික්ෂු මෙහිණින් ආසල රහත් ඒ තරමටම මං කියුවේ අර ස්ත්‍රීන් පිළිබඳව තදී ආශාව බුදුහාමතෝ උලුප්පලා ඒකම එපා කරවලා එහාට ගෙනියනවා. හිතන්නම මේක බුදුචානන්සේ තියෙන මේ දේශනා විලාස සහ ඒ ටැක්ටික්ස් ඒ පුද්ගලයා අනුව පාවිච්චි කරන දේවල් අපිට හිතන්න බෑ. ඇත්තටම අපිට ඒ කිසිම කෙනෙකුට අද ඒ ශක්තිය නැහැ. අපි කරන්නේ ඒ ආදර්ශ ටික අරගෙන පුළුවන් විදියට කියලා මේ අපි කරන්නේ බුදුහාමුදුර කරපු ටිකක් කියලා බෙදා හදාගන්න එක විතරයි. ඒ නිසා යෝගාවචරයේ කියන නම යෝගාවචර කොට යෙදුනට පස්සේ ඒ මනුස්සගේ ගුණය රහත් වීමෙන් නෙවෙයි උපනංග වෙන්නේ. මේ ඒ එකම දේ කිරීමෙන්. එකම දේ දිනචරියාව කිසි කෙනෙකුට මේ මේ ලකුණු ගන්න නෙමෙයි මේ කරන්නේ. කිසි කෙනෙක්ගෙන් නම්බු ලබන්නත් නෙමෙයි කරන්නේ. මේ වත. පුදුම ගැම්මක් තියෙනවා. මේ මෑතකදී මට මතකයි ඔය මීවැල්ලාවේ හාමුදුරුවෝ ඔය බෝධි පූජාවකින් හරියට රට කැළඹුවා මම ඔය බුරුමයන් දින වෙලාවේදී. ඒ සංස්කෘතමයි කිසිම ගුණයක් නැහැ. මම අවුරුදු 27ක් මෙතන බෝධි පූජා කරුවා. එච්චරයි ගුණේ. හැමදාම මේ වෙලාවේ ගිහලා මේ වත කෙරුවා මම. ඒ නිසා බෝධින්නාංශ මට කියන දේ කරලා දෙනවා. එතෙන් ගියා දොළුකන්දේ හැමදෙරෝ කිව්වේ මම මොන්නම මයි ගුණයක්වත් ඇත්තේ නැහැ. මට මෙන්න මේ වගේ රත්තරන් කැලක් හම්බුණා මම ඒක අතහැරියා. ඇත්ත දන්න රත්තරන් දන්න දන්න වාසිය එකක් නැහැ කියලා කිව්වා. එච්චරයි ගුණේ. ඊට පස්සේ දෙවියෝ බ්‍රහ්මයෝ පව උදව් කරනවා. එක දිගට අර මාළුවා අල්ලන්නේ මිනිස්සයා කියන පුත් කතාව අහන්නකෝ මම මේ මාළු මේ බිම බිල්ල දාගෙන ඉන්නේ මාළුවෙක් කරලා නෙවෙයි රජෙක් කරලා. දිගට කරගෙන යන්න කවදාකවත් වරදින්නේ. හැබැයි මේ මේ මේ කාටත් හිංස වෙන බය කරවන බය ඇති වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් අපිට දීලා තියෙනවනේ කළ යුතුදී මේක කරනකොට කවුරුත් අපිට ලකුණු දෙන්න ඕනෙත් නෑ. ඒ ලකුණු කිසි දෙයකින් අපි ආඩම්බර වෙන්න ඕනෙත් නෑ. ඔගේ කවුරු වෙලා බැන්නත් එකකින්වත් ගණන් ගන්න ඕනේ නෑ. බුදුහාමුදුර අපේ තියා hina වෙලා බලන්නේ. දිගටම hina වෙලා බලනවා. අපිත් ගිහලා පුළුවන් තරම් බුදුහාමුදුර තියා බලන්න. ඉතර අපට කරන්න පුළුවන්. හොඳයි දැන් නම් මේ අමාට කිට්ටු එකගෙන එනවා. වෙන සීනෝනම් ප්‍රශ්න අපි ඉගෙන පමාවෙමු එහෙම නැත්නම් සමහරවිට ධ්‍යාන මට්ටම් ලැබීමට ගැන කියන්නේ අපි කොහොමද ඒක අත්දකින්නේ කියන විස්තරයක් ඒව ඇත්තටම මේ ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට මේ ධ්‍යාන ලැබෙන ක්‍රමය ගැන මොනවද කියන්නේ මූල ධර්මානුකූලව අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් මේ ඒක ඇත්තව දැනගන්න එක වටිනවා. මොකද හේතුව වැඩ කරගෙන කරගෙන යනකොට මම බුරුමේ ඉන්නකොටත් අවුරුදු තුනමාරක් විතර මම ගත කරේ සුද්ධ විපස්සනාමයි ඔක්කොම. අපෝ ලංකාවට යන්න ඕනේ කිව්වට පස්සේ ඒ ශාන්තිකව බුරුමේට ආපු එකේ බුරුමේ තියෙන අනිකුත් සෑම භාවනා ක්‍රමයක්ම දැනගන්න ඕනේ. ඊට පස්සේ මම මම මේ ඊට පස්සේ මම කව මගෙත් එහෙම අදහසක් තියෙනවා ඊට පස්සේ කොහොඳට වෙලා අරගෙන හැම ගුරුවරයෙක් ළඟටම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මට කියලා තිබුණේ මේ කසින භාවනා කරමු කියලා. ඇත්තට ඒ වෙලාවේ අපි අර අරණ්‍යයක් හදන්න පටන් ගත්ත නිසා මට වෙලාව හම්බුන්නේ නැත්තම් මේක කසින භාවනාවක් කරන්න ඕනේ කිව්වා. අභිභායතන කසිනත් කරන්න ඕනේ කිව්වා. සාමාන්‍ය රූප කර්මස්ථාන කරන්නත් ඕනේ. හැම දෙයක්ම දැනගෙන තියෙන්න ඕනේ. අඩු ගානේ සුත්තමේ වාසී. නමුත් මේ මේ වගේ රිට්‍රීට් වල ඉන්නකොට අපි ඒ සුතමේ ඥාන සඳහා වැඩි පෝෂණය කරන්න යන්නේ නැහැ. මොකද හේතුව දැන් අපි එල්ලයක් අරගෙන යන වෙලාවේදී ඔය සුතමේ ඥාන ආවට පස්සේ වෙන්නේ ඒ දෙක පටලැවෙන. අපි දැන් ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගෙන යන නිසා. නමුත් සමත විදර්ශනා දෙක පිළිබඳව කතා කරනකොට කියන්න තියෙන්නේ ඒක භා මේ අහපු ප්‍රශ්නේ මාර්ගයෙන් මම වෙන පැත්තකට ගෙන යන්නේ හුස්ම රැල්ල. එහෙම නැත්නම් මේ ශරීරයේ අත්දකින්න ඕනම දෙයක ඇහැට රූපයක් හැප්පෙන වෙලා කණ්ඩ සාද්දයක් නාසයට ගඳක් දිවට රසක් සහ කයට පහසක් ලැබෙන වෙලාවේදී මේ දෙකක ගැටුමක් නිසා ඵලයක් පහළ වීම තමයි සිද්ධ වෙන්නේ. ඇහැට රූපේ ගැටීම නිසා පෙනීම සිද්ධ වෙනවා. කන සද්දයක් ඇසීම නිසා වැදීම ඇහිම සිද්ධ වෙනවා. නාසයට ගඳක් වැදීම නිසා ගඳ සුවඳ දැනීම සිද්ධ වෙනවා. දිවට රසක් වැදීම නිසා රස දැනීම සිද්ධ වෙනවා. කයට පහසක් වැදීම නිසා ස්පර්ශය සිද්ධ වෙනවා. මේ තුන දෙකක් ගැටීම සහ ඵලයක් පහළ වීම කියන එක හැම ඉඳුරංගෙම සිද්ධ වෙනවා. අපි දැන් කයට හුස්ම ටිකක් හුලම් පාරක් වැදීම නිසා ආස්වාද ප්‍රසවාසයේ දැනෙනවා කියන එක ගත්තොත් සමත භාවනා කරන එක නා ධ්‍යාන පැත්තට යනවනම් එයාට ඇවිල්ලා වදින හුස්ම රැල්ල විතරයි පේන්නේ හැපෙන තැනවක් හෝ හැපීම නිසා ඇති වෙන කම්පන චංචල ගති වැටෙන්නේ නැහැ. හුස්ම රැල්ල යනවා එනවා තේරෙනවා හුස්ම ගන්න බව දන්නවා හැබැයි කොතන වදිනවද තේරෙන්නේ නැහැ ඇතුළේම පිටින්ම වෙන් කළ දැනගන්න තරම් තීක්ෂණ භාවිකුත් නැහැ හැබැයි භාවනාව යනවා තමත භාවනාව යනවා ඒකෙන් යාට පුළුවන් ඒ අරමුණම නිමග්න වෙලා උපචාර සමාධි අර්පණ සමාධි 1 2 3 4 යන්න විදර්ශනා භාවනා කරන එකනා පෙරගෙන ආපු පුණ්‍ය ශක්තිය තියෙනවා නම් හේතු සම්පatti තියෙනවා නම් එයා හොඳට බලන්චෝ තුස්ම වැටෙන හැටි ඉත තැම්පත් වෙනකොට හෝ වැඩියෙන්ම හැපෙන තැන වැටෙන්න පටන් ගන්නවා. නාසිකාග්‍රය හෝ උතුලේ හෝ බඩේ හෝ කොහේ හරි. එහෙමනම් ඒ කියන්නේ එතනින්ම තේරුම් ගන්න පුළුවන් මේ ගැම්ම තියෙන විපස්සනා පැත්තේ. ඊට පස්සේ ගුරුවරයාත් බලපෑම් කරනවා ඇක්චුලි නෝස්මෙන් පිටිනොස්ම වෙන් කළ බලන්නේ. පිම්බීමෙන් හැකිලි වෙන් කළ බලන්න. ඒකට කට උත්තර දෙන්න පුළුවන් නම් සෑහෙන විශ්වාසයක් තියෙන යාට විපස්සනා පැත්ත හරියන්නේ. ඒ කියන්නේ හුස්ම ටික යන එන බවක් දන්නවා කාය ප්‍රසාදේ කොතනද වදින්නේ කියලා ద్వාරයක් දන්නවා ඒ නිසා මතුවෙන ආ වූ හුස්ම සිසිල් කම්පන චංචල නැත්නම් ඉද්දෙන කුප්පන ගති ටිකක් වැටෙනවා නම් විපස්සනා පැත්තට යනවා ඉතින් එහෙම කෙනා ආයසරයක් අය සමත වඩන්න මහන්සි වෙන්න ඕනේ නැහැ ගුරුවරයා දෙන්නෙත් නැහැ ඒ පාඩේ ඊට පස්සේ කෙලින්ම කියනවා ආනාපාන දිගේම යන්නේ. ඒතකොට ධාතු මනසිකාරට ඉබේම වැටෙනවා. මොකද ධාතු මනසිකාරයේ මේ ඔය හැප්පෙනවා, කුප්පෙනවා, හැප්පෙනවා, චාන්තල කියලා කියන්නේ. ඉද්දෙන ගතිය කියලා කියන්නේ. ගැටෙන ගතිය කියලා කියන්නේ. ඒක දැක්කනම් ඒකම පෝෂණය කරනවා. ඒකම උද්දීපනය කරලා පෙන්නනවා. එතකොට මේ බුද්ධිලේ විපස්සනාට අල්ලලා යනවා. ධ්‍යාන අවශ්‍ය කරන්නේ. ඒ ඒ එක එතකොට ඒක ඇල්ලුවා නම් හරියට යන දුවන වාහනේ ඩයිනමෝ එකෙන් බැටරිය charge කරනවානේ. වාහනේ දුවන බැටරිය charge කරන ඒ වගේ මෙයා එතන ඒ ධාතු මනස්කාරය යන්න යන්න යන්න යන්න අවශ්‍ය විපස්සනා සමාධිය එතන එතන වැඩෙනවා. දුවන වාහනේ බැටරිය charge වෙනවා. අර වගේ කලින් හරි ගසගත්ත charge එකකින් නෙවෙයි දුවන්නේ. සමත ධානයකින් නෙවෙයි. ඉතින් මේක හරිය අමාරුයි තේරුම් කරලා දෙන්න භාවනා කරන කෙනෙකුට උනත් හරි සැකයක් තියෙනවා මං යන්නේ සමතේද විපස්සනාවේද මම ඉදිරියටද යන්නේ මට පටලවිලාද ඉතින් මෙව ඇත්තටම නීවරණයක් මේ මේ සැකයක් මේ පහළ වෙලා තියෙන්නේ විචිකිච්ඡාව නමුත් යෝගාවචර නොදැන මේ පෝෂණය දාන්නේ මේ උචිකිච්ඡාවට ඉතින් වෙන්නේ මොකද්ද භාවනා ගමනේ යන්න බෑ ඇත්තටම මේව පරණ කර්ම තමයි නමුත් Taman දැනගන්නවා මේ විස්තරය ඇත්තට සාමාන්‍යයෙන් යෝගාවචරණ කියලා දෙන්නේ නැහැ යෝගාචර කරන විදිහට ගුරුවරයා තේරුම් අරගන්නවා මේකයි වෙන්නේ කියලා. නමුත් මේ විචක්ෂණ බුද්ධි සහිත යෝගාචරය විචක්ෂණ බුද්ධිය කියලා අර විචිකිච්ඡා තමයි වඩන්නේ. උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා කියනවා. මම මේ කරන්න දෙන්නේ සමථ විදර්ශන ගල්පන එක. මම මේ බලන්නේ ඉස්සරහට යනවද පස්සට යනවද කියලා කෙරුවට වෙන්නේ මොකද්ද විචිකිච්ඡා වැඩි. දෙපක්ෂ සංසන්දනය කරනවා කියලා කරන්නේ ක්ෂණ සම්පත්‍ය පන්නන එකයි. කියන්නේ ශ්‍රද්ධාවේ දුර්ලකමක් තියෙනවා. කුසල ඡන්දේ දුර්ලභමක් තියෙනවා. ඒ වගේම මේ අස්පනා අපිට පේන ධාතු මනසිකාරයේ ඉන්න බව අදහන්නේ මට සමතේමදිද සමාධියමදිද මම ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ කියලා අර මේ ලස්සරට සිදුවෙන වැඩේ හොඳට දොවාගත්ත කිරි ටිකට කොම කඳුලක් දාගන්න. ඉතින් ඊට පස්සේ කියනවා අපෝ භාවනා කරන්න බෑ, දක්ෂ ගුරුවරයෙක් නෑ, කමඨාසුද්ධ කරන්න කෙනෙක් නෑ. ඇත්තට මේ ලස්සනට වැඩේ යනවා. නමුත් අර සැක කිරීම නම් උපාහාර ගතිය කියලා ගත්තා. මේක සාමාන්‍ය පේන තියෙන විචක්ෂණ බුද්ධියක් කියලා. නමුත් මෙන්න උපේපක්ක සංකීර්ණ වශයෙන් දෙපැත්තේ සංසිඳී කරනකොට විචිකිච්ඡා වැඩ කරනවා. ඕක පන්නන්නකොට සෝවන් වෙලා. සෝවන් වෙනකොට තමයි විචිකිච්ඡා සංයෝජනේ ගලවලා යන්නේ. එත කාල්ම සෝවන් වෙනකම්ම මේ ප්‍රශ්න අහනානෙකට වෙහෙස නොවි උත්තර දෙන්න. දීලා දීලා දීලා දීලා කියන්න ඕන කවදාකවත් ඔක ප්‍රශ්න හරි ඉවර වෙන්නේ නැහැ. ඕන ඕන ඕන විනියුරක් වෙච්චවයි කියලා භාවනා කරන එකයි තියෙන්නේ. වැරදින්නේ වැරදිච්චා. සමත වෙන්නේ සමත වෙච්චා. පව් කෙරෙන්නේ. කෙලස් නැහැ. නමුත් ඒ වුණාට කොච්චර දෝ වැහුම් ඇර ඇර බලනවා දැන් කැවුම පිපෙනවද? හරියනවද? ඉතින් වැහුම් අරින්න අරින්න වෙන්නේ මොකද්ද? allele තැම්බෙන එක වෙන්නේ නැති. ඒක නොවිච්ච කෙනෙක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. හැම කෙනෙක්ම කොතනක හරි පොඩ්ඩක් නතර කරලා වැවුම් ඇරලා කූරක් කරලා බලනවා අලිය තනියම. ප්‍රෙෂර් කුකර් එකේ එහෙම ඒ වැඩේ කරුවා නම් එහෙම ඒ අරිල ඇරලා වැහුවට පස්සේ ආය ප්‍රෙෂර් එක නගින්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් අරින හැම ඒ සැක කරන හැම වෙලාවකම අනිවාර්ය නීවරණයක් මේ උඩට දාගන්න. ඉතින් මේක වක්‍රෝත්යෙන් කියන්නේ ප්‍රශ්න අහන්න එපයි කියලා. ප්‍රශ්න අහන්න පුළුවන් පමණට ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ අර විචිකිච්ඡාට පොර දාන්න. ඒ නිසා සෑහෙන වගකීමක් ගන්න වෙනවා. මම ඉතින් පව් සිද්ධ වෙන්නේ නැහැ. මං හිතියට වැඩිය මට මේක ටික වෙලා ඉන්න පුළුවන්කම තියෙනවනම් මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් සීමාව දැනගන්න. ඔක්කොම සුතමේ ඥාන ඔක්කොම අරගෙන මේ කියන්න බෑ. මොකද බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා අපිට ගෝචර වෙන රූප ධර්ම ටිකෙන් විතරයි දුක ඇති වෙන්නේ. ඒ නිසා නැතිව ගැන ප්‍රශ්න අහා මේ සුතමේ අවසුත කරන්න යන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂයේදී චින්තාමේ ඥාන වලට සුතමේ ඥාන වලට ප්‍රමුඛතාවය දෙනවා. හොඳට මතක තියාගන්න භාවනා කරලා ඉස්සරහට ගියාට පස්සේ අවශ්‍ය කරන සෑම ඥානම ධර්මයෙන්ම හරි ගැසලා දෙනවා. ඒ ගැන කතාක සැකපොතන්නේ ඒ තමන්ට හරියට ටික කරගෙන යනකොට ධර්මයේ විශ්ින් සියල්ල සම්පූර්ණ කරලා. හිතන්න බෑ මොන්නම තාරිකව හිතන්න බෑ කොහොමද මේ දක්ෂතාව පහළ වෙන්නේ කියලා. කොහොමද මේ හැකියාවල් පහළ වෙන්නේ කියලා. හැබැයි එතකන් කොන්දේසි විරහිත වැඩේ කරන්න යන එකයි තියෙන්නේ. එනත අන්තිම හෙට්ටුවට යනකම් ගණන් කර කර මේක මෙහෙමයි මේක මෙහෙමයි කියනවා වෙන්නේ ගමන පමා වෙන එක විතරයි. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා ගැන හරියට උනන්දු කරලා තියෙනවා. ඒකල කියලා ධර්ම සාකච්ඡාවේ වෙන සේවයක් නැහැ කියලා. මොකද කරන එක කොහොමඩක්ක් කරනවා. කොච්චර උත්තර දුන්නත් ප්‍රශ්න කරන කවදාක සතුටු වෙන්නේ නැහැ. ඉතින් සෝවාන් වෙනකම්ම ඊවරණයක් මේ සංයෝජනයක් විතර වැඩ කරනවා. උනන්දු කරවන්නේ විචිකිච්ඡාව තමයි. දැන් තව තවත් විචිකිච්ඡාව උනන්දු කරනවා. ඒක ඒක ලස්සනට කියනවා මේ මේ එතනක යම් කිසි කෙනෙක් කායනුපසන වේදනානුපසන නැත්නම් අපි කියමු රූප වේදනා පහු කරලා සංඥා මට්ටමට භාවනා දියුණු කරොත් ඕන කෙනෙක් මොන ප්‍රශ්නයක් අහුවත් දක්ෂව උත්තර දෙන්න පුළුවන්කම හම්බෙන හැබැයි කිසිම ගුණයක් නැතුව. ඒකයි භයානකම. සංඥාව දිනු කරගත්ත කෙනා සංඥාව කියන එක අවබෝධ කරගත්ත කෙනා රූප වේදනා සංඥා මට්ටමට ගිය කෙනාට අහනකොටම හරියටම ප්‍රශ්න තේරෙනවා. දෙන්න ඕනේ උත්තරේ දෙයියෝ දුන්නා වාගේ ආකාශ ලයිබ්‍රරි එකෙන් ඇවිල්ලා උත්තරේ දෙනවා. ඉතින් ඔක්කොම හිතන්නේ මේ මිනිස්සයා ළඟ තියෙන විශේෂ ගුණයක් කියලා. ඇත්තටම පිස්සු වැදෙන්න කීට්ටු කරලා තියෙනවා. අද ඔය ඉන්න ওই විශේෂඥව කට්ටිය පුතුම විදියට බණ කියනවා. ගියැත්තෝ විශේෂ ඥාන වලින් කියනවා. වැක්තියටදී මේගොල්ලෝ ඇත්තටම රූප පිළිබඳ වේදනා පිළිබඳ යම් පරිචයක් ඇතුව සංඥාව මාස්ටර් කරලා තියෙනවා. නමුත් එයාගේ ගමන බාධා වෙනවා. මේ මේවට විසදිලා මේවට යෙදිලා ගත කරන නිසා දැනගන්න ඕනේ ඒ සංඥා මට්ටම හිත දියුණුවාට පස්සේ sannivedanaya කියන එක බොහොම ඍජු වෙන්න පටන් ගන්නවා. වචන දෙකෙන් කියන්න පුළුවන් කියනකොටම තේරෙනවා මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මනස සෝවන් වෙලා ඉන්නේ. ඒක Tamanටත් තේරෙන්න පටන් අරගනි භාවනාවේදී ඒ සංඥා ස්කන්ධේ පිරිසුදු වුණාට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් පටපට පටපට ගාලා තේරෙන්න පටන් ගන්නවා. ඒ පටිච්චසමුපාදෙද චතුරාර්ය සත්‍ය ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. නමුත් මේ නිවන් දැකලා නෙවෙයි. පවර් ලයින් එක ස්ට්‍රේට් වෙලා එහෙම නැත්නම් බල බල රේඛාව ඍජු වෙලා තියෙනවා. හරියට sannivedana වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක උනාට පස්සේ ඊට පස්සේ සංස්කාර වලට අහුවෙනවා. ඊට පස්සේ විඥාණයට අහුවෙනවා. ඒ හැම එකක්ම බහා තපමි ඊට පස්සේකට යනවා. ඒක බහා තපල ඊගායකට යනවා. ඒකෙන් තමයි සෝවාන් ඉස්සලා විඥාන ඒ කියන්නේ හිතා ගන්න බැරි තැන් වලට ගෙනියනවා. ගෙනිච්චට පස්සේ ඕන කෙනෙකුට දැන් අතේ පැලෙන්න ධර්ම කියලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. Tamande හිතා ගන්න බැරි නමුත් මතක තියාගන්න මේක තරුණු බුරු වලක් වෙන්න ඉඩ තියෙනවා. මේ විලාදී ශ්‍රේය ශ්‍රාවක පිරිසක් වටකරන බණ කියන පටන් ගත්තොත් උසස් හානියේ ආසනයක ඉඳගෙන මට මේ දේ තේරෙනවා කියලා මේක බුද්ධ ධර්මයේ කියන එක කියන්නේ නැතුව ඉතින් මේ මනුස්සයා එතනම පෝරකේක අයින් ලෑල් අයින් කරපු මනුස්සයා වගේ ඇදගෙන වැටෙනවා. මේ මනුස්සයාට හිතා ගන්න බෑ කොහෙන්ද මේ ඉන්නේ කියලා. ඒ මොකද මේ ධර්මයේ කියන එක පුද්ගලික බුදලයක් නෙමෙයි ධර්මයේ නිතරම තියෙනවා අපේ මනස ඍජු වෙච්ච ගමන් අප අපි හරහා ෆ්ලූට් එකක් හරහා බිබිනකොට සංගීතයක් එනවා වගේ ධර්මයේ වැතිරෙන්න පටන් ගන්නවා ඉතින් ඒක ශ්‍රාවක පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ගමන පාදයි හොඳට කියලා දෙන්න ඕනේ මේ ඉගෙන ගන්න ඔච්චර තටමඬ ඕනේ නෑ. මේවා ඍජු කර ගන්න ඍජු කරගත්තාම ඒකට කියන්නේ ආකාශ ලයිබ්‍රරි කියලා කියන්නේ. ආකාශ ලයිබ්‍රරි කියලා කියන්නේ Hindu වේදේ මේ අහසේ තියෙන හැමදේම අපිට ඒක දරා ගන්න තරම් වාජනේ පිරිසුදු නැතිකමයි තියෙන්නේ වාජනේ පිරිසුදුනාට පස්සේ ওই ශිල්ප, ওই දක්ෂතා, ওই භාෂා තම්බේකට ගණන් ගන්න දෙයක් නෑ. ඉබේ මේක ස්වභාවයෙන් එන්න හරි. එතකොට හිතනවා අනේ මේ ඉගෙන ගන්න ඩිග්‍රී කරගෙන ඩිප්ලෝමා කරගෙන මොන තටමවිලද තටමන්නේ. හිත පොඩ්ඩක් හදාගත්තා නම්. ඒ සියල්ම එනවා. ඒ ඇත්තටම අපි අපේ වචනෙන් කියනවා දිව්‍ය බ්‍රහ්මයක දෙන්න බලාගෙන ඉන්නේ අපි ඉතින් ගණ්ඩ ලැස්තිනේ. අපි හිත පිරිසුදු කරනවා වෙනකොට අපි සැක කරනවා. ඒ ඔක්කොම තැරලා යන්න ඉස්සරහට මම කියන්නේ ඔක්කොටම නෙමෙයි පිං ඇති මනුස්සය වෙන්න ඕන ගියාට පස්සේ ඔය ඉල්ලන මේ සූතමේ ඥාන ඔය ඉල්ලන ඔය අනිකුත් දක්ෂතා තබ්බේක වටිනාකමක් නෑ හිත පිසු කරගත්ත මනුස්සය. පිසු කරන්නේ නැතුව බාගෙට පිසු දෙලා මේවා එනවයි කියලා කියන්නේ ණයක්. ධම්මුද්දච්ච විග්ග හිතේට යටෙනවා. විචාසක කරන්න එපා. කරගෙන කරගෙන යනකොට අනිවාර්යයෙන්ම ධර්ම වේසින් සියලු දෙනා ආඩ්‍ය කරනවා. සියලු දෙනා අභිෂේක කරනවා. සියලු දෙනා උත්ථානයටපත් කරනවා. ඒක තමයි කියන්නේ ආර්යත්වය කියලා. එහෙම නැත්නම් උත්තම ආර්ය කියන වචනේ තියෙන උත්ථානයටපත් කරනවා. කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න උත්ථානයටපත් කරනවා. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. චිත්ත නියම ධර්මයක් තියෙනවා. ඒ නිසා නොපැකිල මුළු හදින්ම කරන දේ අදාහගෙන කරනවා නම් උඟාක් කර තියෙන ෆ්‍රික්ෂන් එකේ ඝර්ෂණය ගැටුම අඩු වෙලා ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියන අඩුම ඝර්ෂණයක් ඇති පාත පාත හම්බ වෙනවා. එතකොට බල සම්ප්‍රේෂණේ නැත්තම් sannivedanaye පුදුම ඍජු වෙන්න පටන් ගන්නවා. සම්මාසිකේ බාහිර ධම්මයෙන්ම දෙයයිද ශාල්ක පිළිසත් ඉන්නවනම් ඉතින් මහා වැඩක් නෙමෙයි. අවලක් පැහැදිලිම වෙනවා. නමුත් ඒක කියලා දෙන්න ගියාම ඊට වැඩිය අවලක් වෙනවා ඔබට. නිසා ඒ බෙදාගෙන කණ කරන කණ්ඩායම නිකන් නිකන් තියෙන්නේ. මම ප්‍රොපොජිට් කරන ආගම ඉස්කෝලන කියලා දාන්නේ. ඔව්. මම මයින් ගන්න මම දෙන්න ලයිස්ට් 12 ලයිස්ට් ඕන නම් 24 ලයිස්ට් ඕන ඔක්කොම මයිලක තියෙනවා. ඕනේ තරම් තියෙනවා. නමුත් මේ පුද්ගලයා අදහන කෙනෙකුට කිව්වනම් මහත්යට යුද්ධ නඩු දානවා. ඒ තරමට මේ අදහනවා මේ මේ ළඟදී මෛත්‍රී බුදුහමර පහළ වෙලයි කියලා මම දැක්ක පින්නවනේ ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ මේ මෛත්‍රී බුදුහමරම රැස් වී දෙනවා පින්නනවා ප්‍රථම රහතන් වහන්සේත් ඉන්නවා එතන ප්‍රථම රහත් මෙහිණින්නාන්සේත් ඉන්නවා එතන පහළ වෙලා. ඕනි තරම් දේවල් තියෙනවා මේ බුදු කාලෙත් තිබුණා අදත් තිබුණා. ඒක නිසා මේ කිම බැදිවල යන්නේ මම්මුලා වූ එක කුසෙයි. ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් ඇයි මං මුලාවේ? ඒක ඒ පාරේ වැරද්දක්වත් අර මේ යන මිනිහා තමයි වැරද්ද. යන මිනිහාතේ ප්‍රශ්න තියෙන්නේ. ඒක හැම කෙනෙකුටම පුද්ගලික අයිතිවාසිකමක් නිසා කාටවත් බෑ තව කෙනෙකුට මේක හරි මේක වැරදි කියන්නේ. ඒකෙන්ම අත්ත්ුක්කංශන පරවම් වෙනට වැටෙනවා. මම හරි අරය වැරදි කියන බුදුරජාණන් කාටවත් එහෙම කියන්න එපා. ඒ හැම කෙනෙකුටම පුද්ගලික මතය දෙන්න තමන්ගේ රුචි දිගේ යන්න. මේක අපිට කරදැයි නමුත් අම්මා කෙනෙකුට දරුවන්ට කරන්න බෑ ඒක. ගුරුවරයෙකුට සම්මතුරේ ශිෂ්‍යකුරු කරන්න බෑ. යාට කියන්නේ ඔක වැරදි කියලා. කීයපු ගමන් ගැටුම ඇති වෙනවා දුර්වල සහ ශිෂ්‍ය අතර පරතරයක් යනවා. මේකේ තියෙන්නේ මේ ඇටෝ මේෂ වගේ ඇරලා තිනවා කැමති එකෙන් බෙදාන කාපා. කාප එක තමයි බඩට යන්නේ. කාප එක තමයි වත හෝ රසක් බවට පත් වෙන්නේ. මේක කාපන් කියන්න අයිතියක් නැහැ. අපිට තියෙන ඇටෝ මේෂ ඇරලා තියන්න පුළුවන්. මේ බුෆේ ඩයට් එක. බෙදාගෙන කණ එකයි තියෙන්නේ. එයදී බලනකොට සියලු මානව අයිතිවාසිකම් සුරකිනවා. විවුර්තව යනකොට සමහරවිට දැන් ඕනයි කියලා හිතන දේක් බලන් ඕනයි කියලා පොතක් කරපුවේදී ඒක හම්බුනා. ඊට පස්සේ මේක දැන් ඉරුදයක් දැන් අවශ්‍යයි කියලා හිතනකොට සීටේ දාපු ඉතින් ඒක කිය. අන්න එහෙම එකක් වෙනවානේ. ඒ කියන්නේ මයි ළඟ ඒ දවස්වල ෆාම් එකේ වැඩ කරනකොට කතෝලික ගෑල් ළමෙක් හිටියා. අන්තිම මොඩයි මම කියන එක වටින්නේ නැහැ මම කියනවා ඒක මේ මෙතන ඉඳලා එයා කියනවා එයා ගිහලා බයිබලේ මෙහෙම දිගාරපු ගමන් එදාට ඕනේ මෙසේජ් එක එදා තියෙනවා බයිබල් දිගාරපුවම මේක තියෙනවා ඉතින් මට ලියලා තිබුණා මං ගැන කල්පනා කරලා බැලුවයි කියලා ඒකේ ලියලා තිබුණලු ඔබ රජෙක් ඉල්ලුවා ඔබට රජෙක් ලැබුණා දකුණ මොකද්ද නැගිනිර දිශාවෙන් ඔබ කරා පැමිණියා ඔබට රැකගන්න බැන්නා ඊගාටන ගොන් අස්සා දහපාන් කියලා ලියලා තියෙනවා. ඒ ඔබ වහන්සේ ඔබතුමා ගැන තමයි ලියලා තියෙන්නේ අපරාධේ ගියානේ අපිට නැති වුණානේ කියලා. ඊගාවට ආපු ගොන් අස්සා ඔබට දුන්න රජෙක් රජෙක් කිල්ලුවා දැන් ඔබට රැකගන්න බැරි වුණා නම් ඊගාට ආපු ගොන් අස්සා දහපාන් කියලා බයිබලේ ලියලා තියෙනවා කියලා මට ලියලා දෙනවා. මේ සියල්ලම මනෝ මනසෙන් ඇති කරන දේවල්. ඒ සෙන් මාස්ටර්ගේ මිනිස්සු කැවිලා ගාල සෙන් මාස්ටර් කෙනෙක් ගාවට මට හීනෙන් ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම හීනෙමුත් උත්තර දෙනවා, හරිම උත්තර දෙනවා කිය. එන ප්‍රශ්නෙට උත්තර දෙනවා කියලා. ඉතින් සෙන් මාස්ටර් දන්න මේ මනුස්සයාට විකාර මේ තියෙන්නේ හිතින් ඇති කරගත්ත දේ තමයි මේ කරන්නේ. ඊට පස්සේ කෝලේ නම් බුදිය ගන්න ඉස්සලා මුං ඇට අටුවට අත දාලා මුං ඇට අහුරක් කරගෙන පිඟානක තියලා බුදිය ගන්න කිව්වා. බුදිය ගන්න හීනෙන් අහපන් කරපු ප්‍රශ්නයක් ඕන නම් මුං ඇට කීයක් තියනවද කියලා. බැරි යන්නේ. දන්න දේවල් තාම අහලා තමම උත්තර දෙනකොට හිතෙන්නේ මේක දේව බලයක් ආයි කියලා. මේක කම්පියුටරට අපි data දුන්නට පස්සේ බොත්තම් මෙහෙ කරනකොට ඒ data එනවනේ ආපහු. ආවට පස්සේ ඒක මැජික් එකක් තමයි. ඔය කිසිම දවසක කම්පියුටර දාපු නැති දෙයක් එන්නේ නැහැ. ඒව කලවම් කරලා කම්බිනේට් කරලා දෙන එක විතරයි කරන්නේ. ඒ නිසා අපේ මොලේ මුළු සම්පූර්ණ මානව ඉතිහාසය අපිට ආවිලා තියෙනවා. ඒ නිසා අපිට හොඳ පැත්තෙන් බලන්න ඕන නම් අපි හිතුව පැතු දේවල් ඉෂ්ට වෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ හිත හොඳ වෙලාවක්. එහෙම නැත්නම් හිතන හිතන දේ අනිත් පැත්තට යනකොට කියනවා මං වගේ කාලකන් කෙනෙක් ඇත්තේ නැහැ කියලා. ඒ හිත නරක වෙච්ච වෙලාව. ඒක නිසා මේක කියනවා විඤ්ඤත්ති මාත්‍රතා සිද්ධි කියලා. අපේ මහායාන නිකායක් තියෙනවා. ඒක කියනවා මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද්දා. මේ හිත කිව්වත් වචනේ කිව්වත් ක්‍රියාව කිව්වත් ඔක්කොම ඔබ විසින්ම වාගත්ත දෙයක්. ඉතින් ඒකේ ඔබ තමයි සර්වබදාරි දෙවියන් ආජබට ඕන දෙයක් හොඳ නම් හොඳයි කියවගේ නරක නරක කියවගේ. මොහොත් මේක මායාවක් බව මේක මේ මායමක් බව මේක ශූන්‍ය බව තේරුම් අරගෙන ඔය එකකටවක ගණන් ගන්න. හරි ගියත් ගණන් ගන්න බෑ වැරදුනත් ගණන් ගන්න බෑ මොකද දෙකම මනෝබුප්පංගමාදම්මා මනෝසෙට්ටා මනෝමය. මේක හුදු මනෝමය සෙල්ලමක් මේ කියන්නේ. දැන් අපි කියමුද ප්‍රශ්න කරයි කියලා. දැන් එහෙමනම් අපි මේ දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමු. තුන්වෙනි දවසට පරිදේශන කරපේ. අද පිළිවෙල කරගෙන ගියා. ඒ සඳහා යම් කිරිසක් පිළිවෙල පිළිමේ වැඩවලට සංවිධානය උදව් කරාද? ඒ සියලු දෙනාට අපි විසින් රැස් කර ගන්න ලද දකින්න ලැබේවා සාධුන පිළිමන මොලම් විත්වා කියලා කරනවා.